සම්පන්න පින්වත්නි අපි අපි නිසරණේ පැත්තෙන් 93 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම සාකච්ඡාව වෙනතම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකට අලුතෙන්ම සම්බන්ධ වෙන අයගේ දැන ගැනීම සඳහා කරුණු කීපයක් අද ආරම්භක දවස් වශයෙන් මතක් කරන්න කැමැතියි. මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ කාරණා තුනක් විතර ඉෂ්ට වෙනවා. එකක් තමයි කමඨහං සුද්ධ කිරීම, අනිත් එක තමයි ධර්ම සාකච්ඡා, අනිත් එක තමයි අපි මේ දැනට ඉදිරිපත් කරලා තියෙන කමඨහං පිළිබඳව හෝ මෙහි කරන විවස්ථා පිළිබඳව හෝ සමාදම් කරගෙන සීල් පිළිබඳව හෝ අපේ කියන්නේ ආධ්‍යාත්ම ජීවිතයට සම්බන්ධ මොනවාද තියෙනවා නම් අපි ඒක සාකච්ඡා කරනවා. ඉතින් ඒ සඳහා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ලිඛිතව මේ පිටියට ප්‍රශ්න දාන්න පුළුවන්. දෙක අවස්ථානුකූලව සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. අවස්ථානුකූලව සභාවට ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා අපි මයික් එකක් ලැහැත් කරලා තියෙනවා. ඒකට කතා කරන්නයි කියලා ඉල්ලීමක් තියෙනවා. මොකද එතකොට ඒ කතාහඬ වාර්තා වෙන්න තියෙන අවස්ථා වැඩි. සාමාන්‍ය සභාවට කතා කරන්න වැඩි. එතකොට මේකට සම්බන්ධ නොවි පටිගත කරපු දේවල් අහන අයට දෙපසම ඇහෙනවා. ප්‍රශ්නේ සාකච්ඡාව. ඉතින් ඒ යම් කිසි කෙනෙකුට සතිವಾರයේ අතරමඟ ප්‍රශ්නයක් හෝ ප්‍රකාශයක් හෝ මාතෘකාවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් කරුණාකරලා සංඥාවක් කරන්න අත උස්සලා එතකොට අපි මේ මයික් එක ලැබෙන්න සලස්වනවා ඊට පස්සේ තමයි කතා කරන්න මයික් එකේ බැටරි වල ජී ආයස කාලේ නඩත්කින් සඳහන් ඒක ඕෆ් කරලා තියෙනවා ඒක අතර ගත්තට පස්සේ ඒ ස්විච් එක ඉස්සරහට දෙසරයක් කඩලා මයික් එකට මෙහෙම තට්ටු කරලා බලලා කතා කරන්න ඕනේ. ඉතින් ඒක ටිකක් හුඟ දෙනකොට අපහසුතාවයක් වෙනවා. නිරවුල් අදහස් ඉදිරිපත් කරන්න අර මයික් එකට කතා කරනවා කියන අදහස. ඉතින් ඒක ඇත්තටම අපේ ඉල්ලීමක් නෙවෙයි මේ අහන අයගේම ඉල්ලීමක් නිසායි අපි මේ වෙලාවේදී මතක් කරන්නේ. ඉතින් ඒ අනුව කැමැති මතක් කරන්න මේ වෙනකොට නිසරණ වනේ වෙනුවෙන් මේ සම්බන්ධ වෙච්ච පිරිසට යෝගාවචර පිරිසට සත්කාර තුනක් සිද්ධ වෙලා තියෙනවා විශේෂයෙන්ම උපාසක උපාසිකාංග පැත්තෙන් කමතහම් බණක් අහන්න ලැබිලා තියෙනවා මෙහි තියෙන විවස්ථා මේ වැඩමුළුව යනකොට අපි පැවතිය යුතු අවතුම් පැවතුම් විවස්ථා ගැන මතක් කරලා දීලා තියෙනවා සිල් සමාදන් කරලා තියෙනවා ඒ තුනේදිම ඒ කමතහන් වල කමතහන් දේශනාවල තේරෙන්නේ නැති වැටහෙන්නේ නැති විස්තර කටයුතුමක් තියෙනවනම් මේ එක එකන අතර කතාවල් කිසිසේත්ම කරන්න යන්න එපා. ඒක මේ වෙලාවේ කතා කරන්න. ලිඛිතව දෙන්න නැත්නම් සභාවෙන් අහන්න. දෙක මෙහි තියෙන විවස්ථා පිළිබඳව එනත අපි මේ යම් නිති පද්ධතියකට ගරු කරලානේ කටයුතු කරන්නේ. ඒ කටයුතු කරනකොට එකිනෙකා කතා කරන්න යන්න එපා. සැදසටාන් සංවිධායක අපි පිරිමි පක්ෂයේ ඥාන පක්ෂයේ වැඩමුළු නායිකා නායිකාවන් පත් කරලා තියෙනවා සංවිධායක පත් කරලා තියෙනවා ඒ කෙනෙක් අර තව කෙනෙක් තව කෙනකින් ඉස්තරහන්න යන්න එපා ඒක එතකොට අපේ නිස්සද්ද භාවයට ඒ කරන එක දැන නිස්සද්ද භාවයට අහුම්කන්දනේ කරන නිස්සද්ද භාවයට සහ දකින්න අහන කෝගෙම නිස්සද්ද භාවය කියන්නේ ඒ වගේම මේ කමඨහන් සුද්ධ කිරි මේ කමඨහන් බණ ගැන හෝ සිල්පද ගැන හෝ තුන්වෙනි එක සිල්පද ගැන අපි උපාසක උපාසිකාවන්ට අටසිල් සමාදන් කරලා තියෙනවා. ඒ පංචිල් වලට අමතරව මේ අටසිල් සමාදන් වෙන්නේ තමන්ගේ දැනුමක් නැතුව සිල්පද ගැන අවබෝධයකින් තොරව නම් එතකොට වගකීම අපේ පැත්තට එන්නේ. අපි කියපු නිසා සිල්පද රකා සමාදන් වෙලා තියෙන්නේ. එතකොට මේ සිල්පද දන්නේ නැතුව ඉන්න ඉඩ තියෙනවා. එහෙමනම් ඒ නොදැන ඒ වැඩේ කරනවට වැඩිය හොඳයි මොකද්ද මේ සිල්පදෙන් කියන්නේ කියන එක අවබෝධ කරගන්න ඕනේ. ඉතික ගැටලුවක් නම් ඒක මේ අවස්ථාව කරගන්න. හිතේ කුකුස් තියාගන්න නෙවෙයි ශිල්පද පනවලා තියෙන හිතේ විශ්වාසයක් ඇතිකරන නිසා ඒ තුනත් තම තමන්ගේ ප්‍රශ්න වශයෙන් නැත්නම් සභාවට මතුවෙන්න පුළුවන් ප්‍රශ්න වශයෙන් ලේඛනගත හෝ මේ වාචිකව ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. ඒ වගේම මේ කවුද කැමති කවුද පත්ලා ඉන්නේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. ඉතින් අපි ඉල්ලා හිටමු. ඇවිල්ලා මේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. බෞද්ධය කියලා මම කියන්නේ දුමින්දලු නම. ආරම්භක සිත මූල කර්ම ස්ථානයේ වරුවට පාදේ අනිකමකට හිතෙනවා එසේ කිරීම වරදක් නොවේ පහදා දීම සේක්වා උදවන්සේ කලවරුව චපනාර සුත්තව අවබෝධය අදපුරදේ නිර්කෝස උදවන්ති ඇත්තටම මම වේගයෙන් සක්මන් කරන්න කියලා මට නම් කට වැරදුනේ නෑ කියන එකකට ඇහෙන එකකට මොනව ඇහුණත් දන්නේ නෑ මම කියන්නේ මුල් ටිකේ වේගයෙන් හෝ හිමීට යන්නේ නැතුව සාමාන්‍ය ඇඟට දෙන්න ඇවිදින්න එකල බලා ගන්න ඇඟේ වේගය මොකද්ද කියලා. ඒ වෙනතු ඒකේ වේගකින් ගන්න පටන් අරගත්තොත් එහෙම මේ ඇඟේ හැප්පෙන්න පටන් අරගන්නේ ඒකේට. එහෙම එකක් මම කියන්නේ මට කියන්න ඕනක මොකොත් නැහැ. ඒ නිසා මුල් විනාඩි පහේ සාමාන්‍යයෙන් හැම්බෙති පෙතේ යහට වැට කියලා බලන තමන්ගේ ඇඟ විදින සාමාන්‍ය වේගය මොකද්ද කියලා. ඊට පස්සේ තමයි ඒ යටි කායට හිත යොදලා නැත්නම් චේතනාපූර්වක කරන මේ ක්‍රියාවට හිත යොදලා පය බිම තියෙනකොට වම් පය වශයෙන් දකුණු වශයෙන් මෙනෙහි කරන්නේ ඒ නිසා මුල්ම කාරණාව විනාඩි 5ක් විතර සාමාන්‍යයෙන් සක්මණට උහුරු වෙන්න කෝල ගතියන්න කෝඩු ගතියන්න ඇවිදින්න කියනවා කියන එක කියනවා මිස මේකෙන් යන්න කියලා කියන්නත් එපා මම කියලත් නැහැ පටලවා ගන්නත් එපා ඒක අවශ්‍ය නැත්නම් හොඳට උරු වෙච්ච තැනක Taman දාන්න තැනක සක්මන් කරනවා නම් ඒ මූලික පෙළගැස්ම අවශ්‍ය කරන්නේ පටන් ගන්න තැන ඉඳලම පයි වම් පයේ දකුණු පය වශයෙන් මෙනෙහි කරමින් භාවනා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් විනාඩි 7ක් ආදී සිත පිටවගෙන ගමන් කරන අවුරුදුරේ සක්මන් කිරීමේදී මූලික ගොරෝසු බව යටිපතුලට දැනේ. යටමූලයේ ගමන් කරනදී සුදු වැල්ල පෑදෙන විට සුදුට රණුත් උන්නදී පොලසට දෙන සිතුවිලි වේ ඔහත් අරමුණු සත පරිපවාගත ප්‍රතිපත්තියට විශේෂ සතුන් කරනදී ඇසට කඳුළු නඩමු ඒ පැත්තේ පිළිබඳ පහදවන පහදවන කරදෙන නෙවේ දැන් සිට දීර්ඝාසන විරෝධී සෝපතරතර ආසනයට ප්‍රාර්ථනා කරමි. සක්මන් කරනකොට හෝ පරියන්ක ඉන්නකොට කයට හිත ගියාට පස්සේ විශේෂයෙන්ම කය නොයේකුත් විලෝපන වෙනස්කම් හිතපුණ දේවල් වෙනස් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒතර මේ දීලා තියෙන ප්‍රකාශයෙන්ම වචන ටිකක් අරගත්තොත් උත්තරේ සකස් කරන්න තමන්ට ලනුපතුරය වෙදිනකොට ඒකේ තියෙන රළු ගතියත් වැල්ලිය වෙදිනකොට තියෙන සුමුදු ගතියත් ඒ දෘෂ්ටි රළු සිමුදුගත ගතිය කොහොම වුණත් සතිය පිටවන්න පුළුවන් ගතිය විස්තර කරලා තියෙනවානේ මේ වම මේ දකුණ කියලා දාන්න. ඉතින් එතකොට මේ රළු පොළවේ විදිනකොට හෝ සියුම් පොළවේ වැල්ලේ විදිනකොට ඇහි කඳුළු වෙන ගතිය තියෙද්දි වම දකුණ බලන්න පුළුවන්ද කියන කාරණාව මේ ලිපියේ ලියලා තිබුණා නම් මට ඒක විශාල තොරතුරක්. නමුත් ඒක පිළිබඳව එච්චර පැහැදිලියක් අතට නෙවෙයි ප්‍රකාශ කරලා තියෙන මම ඉල්ලා හිටිනවා. මේ ඇස්සට කඳුලේලියම නිසා සක්මන් කරගන්න හෝ මෙනෙහි කරගන්න හෝ වම දකුණ බලා ගන්න බැරි තත්ත්වයක් මතුවලා තියෙනවද? ඉතින් ප්‍රශ්න දීපේකන කැමති නම් සභාවට ඒකට උත්තර දෙන්න. ඒක ලොකු සාකච්ඡාවට ලොකු ඕජාවක් රසයක් එනවා. එහෙම නැත්නම් මේ වගේ ලක්ෂයකුත් එකක් එනවායි කියලා බලාපොරොත්තු වෙන්න. ඔය හැම එකටම ඊගාට මොකද කරන්නේ ඊගාට මොකද කරන්නේ කියලා අහනවා වෙනුවට පොදු උත්තරයක් තියාගන්න මතුවෙන තාක් මොන දේ මතුණත් තමයි සක්මන් කරන බව දන්නවනම් සතිය කැඩලා නැහැ. අපි සක්මන් සම්පූර්ණ කරන සතිය වඩා ගන්න මිසක් මේ කකුලෙම පයේ හිත තියා ගන්නවා කියන එක නෑ. ඒක නිකන් අරමුණක් විතරයි. වාංගුවක් විතරයි. නිසා කකුලෙ හිත තියද්දී ඇහැට කඳුළු වෙයි, කන කහන්න පටන් අරගනි, නියපොතු වගේ නලියන්න පටන් ගනි, නාසයේ දෙපැත්තේ කුයි කුයි ගන්න පටන් ගනි, ඇස් කෙවිනි කහන්න පටන් ගනි. මේ ඔක්කොම අවතිද්දි සක්මන කරන්න පුළුවන් නම් අපි පොදුවේ මතක් කරන්නේ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ සක්මන් කරගන්න බැරි තරම් දරා ගන්න බැරි තරම් ප්‍රශ්නයක් වුණොත් විතරයි අපි කල යුත්තේ මොකද්ද කියලා අහන්න ඕනේ. සාමාන්‍යයෙන් කයට හිත ගත්තට පස්සේ වෙනද කයේ නොදැනීච්ච ගොඩාක් දේවල් පේන්න පටන්. ඒක ඔක්කොම භාවනාවට ආනිසංස අතවාසි මිස එක එකට නතරලා දැම්මම මොකද කරන්නේ දැම්මම මොකද කරන්නේ කියලා ප්‍රශ්න තරන්න ගන්නවනම් ඒ මායя කියලා හිතා ගන්න. ඒක තමයි කෙලස් කියන්නේ. ඒ කොයි එකාවත් ඉදිරියට ගියා නම් බුදු ධර්මයේ මේ හැම එකටම නතර වෙලා තෙපරපබ ප්‍රශ්න අහන්න ගත්තොත් ඒ මායя ඒ කරදර ඒ කෙලස් එනිසා යෝගාවචරය මේ ප්‍රශ්නේ මත ඉස්සරහට එන ප්‍රශ්න වලටත් ඉතී තියාගන්න ඉඳගෙන ඉන්නකොට වේවා සක්මන් කරනකොට වේවා අරමුණට හිතාවට පස්සේ ඇඟේ নানা ප්‍රකාර දේවල් සමහරව රූප සමහර ශබ්ද සමහර ගන්ධ සමහර රස සමහර ස්පර්ශ ඉන්න පුළුවන් ඒ තියෙද්දි පිටවන සතිය තමයි වැදගත් වෙන්නේ. එම කරදර නැති වෙලාවේ පවතින සතියට වැඩිය ඒ කරදර තියෙද්දි සතිය පිටවන්න පුළුවන් වටිනවා. ඒක නිසා කාටත් මේක පොදු උත්තරයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ දිනකපනකට ආනාපානයේ දකුණු දිනකපනකට දකුණානන්ද මොහොතේ අපේ සීතල ගතිය, වැලි කැටවල රණු ගතියක් අතුලට දෙනවා. සතිය කරන කාලේ වැඩි වෙනකොට විනාඩි 20ක් පමණ යනකොට පොළොව සීතල ගතිය, අලිටිකමින් කල ගතියක් වඩා හොඳින් දැනෙනවා. මේ සීකරණ සිටියේ අනුබකුණු වසනාවක් සීතල රාගතිය ගැන තවත් විනාඩි 10කට පමණ පසු නැවතත් වම් දකුණු ලෙස ප්‍රයත්නම මෙනෙහි කරමු. වම් දකුණු ලෙස මෙනෙහි කරනකොට සීතල රාගතිය හොඳින් දැනෙන්නේ නැත. ඒක ඒකේ ප්‍රශ්නයක් වශයෙන් නෑ ප්‍රකාශයක් වශයෙන් තියෙන්නේ. නමුත් පැහැදිලි උත්තරයක් මේකට තියෙනවා. මෙනෙහි කිරීමේදී මෙනෙහි කරන්නේ සම්මුතිය සම්මුතිය බලනකොට নানা ආකාර පරමාර්ථ ධර්ම පේනවා. පරමාර්ථ ධර්ම ප්‍රතිපත්තියක් වශයෙන් මෙනෙහි කරන්නේ නෑ. ඒක නිසා මෙනෙහි කරනවා නම් ඒ කියන්නේ මෙනෙහි කිරීමේ සීමාව දන්නේ නැතුම ඉක්මවලා. ඒ නිසා වම දකුණ කියලා කියන සම්මුතියක් ඒක දිහා බලනකොට පේන උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති, සීතල ඒව ඔක්කොම પરමාර්ථ ධර්ම. ඒව මෙනෙහි කරන්න එපා. ඒක නිසා මෙනෙහි කළ යුත්තේ තමන් කරන සම්මුති දේ. එතකොට ගොඩාක් දේවල් වැටහෙනවා. ඒ වැටහෙන දේවල් මෙනෙහි කරන්න බැරි තරම් ශීඝ්‍රයි ඒව මෙනෙහි කරන්න ගියොත් වෙන්නේ ඒව අල්ලගන්න බැරි වීම නිසා භාවනාවේදී අසහනකාරී වෙලා මෙනෙහි කිරීම වරද්දාගෙන අවුලකටපත් වෙනවා. ඒ නිසා සක්මන් කරනකොට මෙනෙහි කරන්නේ වම දකුණ වශයෙන් නැත්නම් එසවීම තැබීම වශයෙන් මිස ඒ පේන භාව ගති ස්වභාව ගති ධාතු ගුණ නෙවෙයි. ඒ ධාතු ගුණ මෙනෙහි කරන්න යෑමම මේ මෙනෙහි කිරීමේ මාතෘකාව ඉක්මවා යෑමක්. මේක මේ ඒක තේරුම් ගතියකුත් පේන තියෙනවා. ඒක වෙච්ච දෙයක්, කරපු දෙයක් නෙවෙයි. ඒක වාර්තාගත කරපු නිසා මට මෙහෙම කියන්න හිතෙන්නේ පරයන්කේ ඉන්නකොට ඉන්නවා කියලා හෝ ආස්වාස් ප්‍රසවාසස් මෙනෙහි කරන්ද ඒ ආස්වාස් ප්‍රසවාස ඇතුළේ දැනෙන කම්පන චංචල උණුසුම් සිසිල් ගති ඒ ඒ වශයෙන් මෙනෙහි නොකරන මේ දේ කරන්නත් ඕනේ මේ දේ නොකරන්නත් ඕනේ ඉතින් මේක මේ අලකොළ මීනකොළ දෙක වෙන් කරලා අඳුර ගන්නවා වගේ කේල් ගහ කපන් පොල් ගහ ගන්න එපා කියනවා වගේ අර කනකොට කේල් ගහ ගන්න පොල් ගහ ගන්න කියන එක මාරු කරලා ගන්නවා වගේ මේ මෙනෙහි කිරීම වරද්දා ගත්තොත් මෙනෙහි නොකලා සීම වැරද්දක් සිද්ධ වෙනවා මේක කල යුතුයි මේක නොකල යුතුයි කියලා වෙන් කර ගැනීමත් තේරුම් ගන්න උඟක් කල්යන. මට කියන්න අමාරුයි මම මේ කියන වාක්‍ය දෙකේ එක තේරුම් ගන්නේ කියලා. දල වශයෙන් මතක තියානින්න සම්මුතිය විතරයි මෙනේ කරන්නේ පරමාර්ථ ධර්ම ගති භාව ස්වභාව මෙනේ කරන්නේ. ඔබසහාස පරසත බව පරිවඩන උපායස බලසතනත ශාන්තව ඉන්ද්‍රිය ශරීරයේ අනුකූලසකට දාපු මෙලව දැනීමට පුතුන්දෝ අවිත ආදේශ බලා සිටින අනිස්තෝ දාකුලසෙන් ප්‍රසාරව සම්දකින මොනවනසෙන් හොඳින් බලා සිටින පාපපදන කරේක දෙයක් ඇද්ද ධර්මසරණ ගෞරවණ ප්‍රතිස්පතන ඔය දකින්න ධාතු ගුණ පෙන්වන්න නැතුව මේකයි කියලා කියන්නේ නැතුව මට උන්ට උත්තර දෙන්න බෑ එනිසා මේ ධාතු කියන විශේෂ විශාල විශයක් ඒ ධාතු දැනෙනවා කියලා කිව්වට ඉතින් මොකද්ද යෝගාවචරය අදහස් කරන්නේ ප්‍රායෝගිකව මොනවද දැකපු කොටස් කියන එක ඉුවේ නැත්නම් මේ හරියට ගණන් පත්‍රික ගාන ලියලා සුළු කරපු හැටි කියන්නතු උත්තරය ලියලා ඉස් දෙකක් අහලා තියෙනවා. ලකුණු දෙන්නේ නැහැ. ඒතර කියන්නේ උත්තර කොපි කරලා. මයික් එක පොඩක් කරා. Thank you. ස්ථා ස්වාමීන් වහන්සේ දැන් ඇහැ ස්වාමීන් වහන්සේ ඇහැ පුලංගල්ල දිහා බලන් ඉන්නකොට එතකොට ඇහැ චලනය ගන්න ගන්නවා. ඊට පස්සේ ඇහැ දිගටම දවස් ගණනාවක්ම භාවනා කරන කරන අවස්ථාවේදී ඇහි හද ගතිය මේවා ගත සුම් ගතිය වගේ තේරෙන්න ගන්නවා. ඊට පස්සේ ආය සමහරට දත්වල සඳගත්තේ දිගටම ආනාපාන සති භාවනාව ස්වාමීන් වහන්සේ මම කරන්නේ. ඒ කරනකොට එතන සමාධිමත් ගිහිල්ලා එතන සමාන ගානන් දත්තල සඳගත්තේ සෝමගතේ කීයකට ගත්තේ ඒ වගේ ඒ විදිහම ඒ වගේ එක එක තැන් වල ස්වාමීන් වහන්සේ වගේ ඉතා සිංහ පොඩ පොඩ වෙලා ඊට පස්සේ අනිත් ඉතා වේගින් ඒකට පටන් ගන්නවා. ඒ තත්ත්වය කියන්නේ වෙනස් වෙන ගතිය, තද ගතිය සමහරට කලෝ සුදුයි කලෝ සුදුයි ඇහි කරනකොට කලෝ සුදුයි කලෝ සුදු මම හිතන එක සුපේ. ඒක අපි දකින සුපේ ඒක. ඇහි ඒක ඇහි රූපයක්. ඒක දකින හිතේ. ඒකත් වෙනස් වෙනවා. ඒ වගේ සිතුවිල්ලක් ඒ වෙලාව ඒ වෙලාවට වෙනස් වෙනවා කියන්නේ. එතකොට ඒ ඇහි මේ රූප වර්ණ රූපයක් වෙන විකාරයේදී තමයි ආනපනෙත් පේනවා. එතකොට මේ හරහා මේ විදියට යතේ තද ගතිය ඇහි වර්ණ රූප පෙන්න අතර වැඳ ආනාපානයේ ගති ලක්ෂණ භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ වෙනස් වීමට ලක් වෙනවා කියලා දෙහිතෙන් නැත්නම් ආනාපානයේ අතරමැද නොවෙනස්ව පවතිනවා කියලා. ආනාපානෙත් වෙනස් වෙනවා නමුත් මම ඒකට ආනාපානෙ නෙවෙයි හිත තියෙන්නේ මම දැන් මේ වෙනස් වෙනවා දැන් බලන් ඉන්නවා. නමුත් වෙනස් වෙන දිහා බලාන ඉඳද්දී ආනාපානට යන්න තියෙන ඉඩ තියෙනවානේ. ඒක අහලානේ මම ප්‍රශ්නේ මේ. එතකොට ඒ විදියට බලනකොට මේ වෙනස් වෙන බාහිර අරමුණ තියේදී ආනාපානේ කතන්දරේ ආනාපානේ ජවනිකා ටික ආනාපානේ නාඩගමේ ජවනිකා වෙනස් වෙනවද නැත්නම් ආනාපානේ නියතව වෙනස් නොවි පවතිනවා කියලා තියෙනවා. ආනාපාන සත්‍යයෙන් වෙනස් වෙයි පවතිනවා. ඒක නිසා මේ දේවල් වලදී වැදගත්කම නැත්නම් අපි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ ද්විතීයි අරමුණ වෙනස්කම් වැරදගත් නැති නෑ ඒකත් හිත දියුණුවට පේනවා නමුත් ආනාපානයේ වෙනස්කම් ගැන කතා නොකළොත් මේ හිත කියන්න ඕන තැන තියෙදි පිටතැන් ගැන කතා කරනවා එහෙම නැත්නම් යෝගාවචරය ප්‍රමුඛතාවයේ දේසු දෙයට ප්‍රමුඛතාවයේ දෙන්න දන්නේ නැතුව බාහිර දේවල් වල විස්තර කියන මම කියන්නේ විස්තර වැරදි කියලා මම කියන්නේ විස්තර නරකයි කියලා නමුත් ආනාපානයේ තේමාව කතා වෙලා නැහැ ඒ නිසා මෙතන කරන්නේ විතර වෙන්නේ ආනාපානයෙන් පිට යන්න ස්කේපිසම් එකක්. අරක පේනවා මේක පේනවා කියලා විස්තර කතා කරාට ආනාපානේ කතාව ආනාපානි ඇසුර ආනාපානෙට තියෙන විස්තර කතනය යට ගිහිල්ලා. ඒකට අහගෙන ඉන්න කෙනාට තියෙනවා මේ යන්නේ කොහෙද කියලා අහනකොට මල්ලේ පොල් කියලා කියනවා. ඊවනම් බලන්න ඕනේ මේ ඔක්කොම නටන නාටකම් ඇස්සේ ආනාපානයේ කෙරේ තමන්ගේ තියෙන ආකල්පය පැහැර ගැනීමට කරන කම්පන චලයක් චංචලයක්ද මේක. එතන මේ කොච්චර කම්පන චංචල තිබුණත් ආනාපානයේ ජවනිකා වෙනස් වෙන්නේ නැහැටි. රූපාන්තරණයකට පත් වෙන හැටි Tamanට සපෙලා උත්තර දෙන්න පුළුවන්ද කියන එකයි මගේ ප්‍රශ්නේ. ආනාපානයේ වෙන සංසිද්ධිය සංගතිය කියන්න පුළුවන්. නෑ සර්. ඇත්තට ඒ වෙලෙට ආනාපානයට නෙමෙයි මම හිත යොදන්නේ දැන් අර ඒක ප්‍රධාන වශයෙන් මේ සුද්ධ කරගන්න ඕනේ කමටහන. ඒ කියන්නේ අපි ෆැක්ටරියක් රන් කරනකොට ප්‍රධාන නිෂ්පාදනය තියෙනවා අතුරු නිෂ්පාදනය තියෙනවා. අතුරු නිෂ්පාදන වලට සම්පූර්ණ මැනේජ්මන්ට් එකේ ඇටෙන්ෂන් එක ගියොත් ප්‍රධාන නිෂ්පාදනය මොකද වෙන්නේ? ඒක තමයි අපේ සම්පූර්ණ ජීවිත අවුල් වෙලා තියෙන්නේ. අපිට කවදාකවත් කළ යුතු ප්‍රධාන දේ දන්නේ ඒ වෙනුවට අනිත්‍යව ගැන රචනා ලියනවා, කවි ලියනවා, නාටකම් කරනවා, දෙල්ලන් නටනවා. ඒකෝට ඒ තරමටම ප්‍රධාන දෙයට වසුරු හෙලනවා. ප්‍රධාන දේ නොසලකා හරිනවා. ප්‍රධාන දෙයට නිග්‍රහ වෙනවා. මේ නිසායි සංසාරේ දුක් විඳින්නේ අපි. කළ යුතු දේ පැසක තිබියදී ඒක හොඳටම දන්න එකට givisකන අස්තම් කරලා තියෙන හැබැයි වෙන මොකද ඔක මේක වගේ ජෝක් එකක් මුළු ලෝකෙම නැහැ තමන් කළ යුතු ප්‍රධාන දේ වැත්තක තියලා අනුංග දීටි කරන්න පටන් ගන්නවා ඒකෙදිල ඒක ගැන නඩු වෙන්න පටන් ගන්නවා එතකොට ඇහුවොත් උඹ මොකටද මේ මේ ඇවිල්ලා සුදු වැඳගෙන ඉන්නේ කියලාද ඉන්නේ නම් මූල කර්මත්තන බලන තමයි මේ පෙන්නන අඩ ගන්න නිසා මූල කර්මත්තන පිට ගිහිල්ලා හිත මේ පෙන්නන නාටකම් ගැන ඉතින් නඩු. නමුත් තමන් ඉන්නේ තමන්ගේ වලිගෝට කියලා තාම තේරෙන්නේ නැහැ. වලිගේ පාගගෙන කියලා තේරෙන්නේ නැහැ. ඉතින් කමඨාන සුද්ධ කරට නැවත කියන්නේ ඌව හොඳයි වනරක නෑ. නමුත් තමන්ට මූල කර්මස්ථානයේ තේමාව පවත් ගන්න බැරි නම් අපි ප්‍රමුඛතාවයේ තේරීමේ නොතේරීමේ ප්‍රමුඛතාවයේ නොතේරීමේ සාපේට ලක් වෙනවා. ඒ නිසා මේවා පෙන්වන එක නරක නෑ. නමුත් මේ පෙනීම නිසා මූල කර්මස්ථානේ මෝහා වෙන්න දෙන්න එපා. මූල කර්මස්ථානයෙන් අවධානය පිට යන්න දෙන්න එපා. ගිය ගමන් අපි අපි ආරක්ෂක භූමියෙන් පිට. අපිට අදාළ නැති භූමියක හැසිරෙනවා. ඒ නිසා අපිට කුටි කන්න අපි අපේ ගෝචර භූමිය නෙවෙයිනේ. අපි වෙන භූමියකට බැලලා ඒක රසයි. නමුත් ඒ හරහා වෙන්නේ මොකද්ද? ගෝචර භූමිය අමතක කරන්න, ගෝචර භූමියට අනදර කරන්න, ගෝචර භූමියෙන් අපි අසරණ කරන්නයි මේ කටයුතු කරන්නේ කියන එක නිකන් ඇස්පල්මේ තියෙනවා. එතකොට ඒ ඔක්කොම තීටි බලන්නේ මූල කර්මස්ථානට සම්බන්ධ විස්තර වෙනස් වීමෙන් පවතිනවාද? ඒ සම්බන්ධයෙන් මට මොනවද කියන්න තියෙන්නේ? ඒකයි මගේ මූලිකම කෘත්‍යය. ඒක තියෙද්දි මේ අනම්මනම් කියන්න පටන් අරගත්තොත් යන්න කොහෙද මල්ලේ පොල් තමයි. අන්නේ කේල් ගහද පොල් ගහද කියලා දන්නේ ඒක ඇත්තටම භාවනා කරුවට බණ ඇහුවට දාන දුන්නට සිල්ලකට හරියන්නේ නැහැ. සමත භාවනා කරුවට හරියන්නේ නැහැ. කමඨාන සුද්ධ වෙන්නම ඕනේ. සාකච්ඡා කෙරෙන්න ඕනේ. ඒ සාකච්ඡා කරනකොට පේන්නේ නිකන් ටොකු අනිනවා දඬුවම් කරනවා වගේ. නමුත් ඒක කරගන්න නැතුව කොච්චර භවනා කරත් මේ ඇයිදල් මේ හිත් ඔය ඇයිදල් කෝඩේකට වතුර පුරවන්න හදනවා වගේ පල්ල නැති මල්ලකට බඩුව එකතු කරන්න හදනවා. කොච්චර හොල්ලලමත් මල්ලෙන් යනවා. තේරුණාද? කියමු බලන්න මම තේරුණා කියලා. ආනාපාන සති භාවනාවත් ඒක අමතක කරන්න. ඒ වෙලාව ස්වාමීන් වහන්සේ ගොක් වෙලාට ආනාපාන සුගා සිව් වෙච්ච අවස්ථාවක තමයි ඕක වෙන්නේ. ප්‍රබල ආස්ථානේ ගොරෝසු විස්තර දැකලා සිව් වෙලා සිව් වෙලා ඉන්නකොට තමයි ওই වගේ එක ස්ථානයක මොකක්ද ඒසොට ඒක ඒකත් ප්‍රකාශයක් මම මම කියපු තින් අවුලගත්තේ මොකද්ද? මොකක්ද අවුලගත්තේ? ආනාපාන සති භාවනාවට අසතිය වෙන්නට ඒ සති දිගට මෙතනට සතිය තියන්න ඕනේ. ඒකටයි මේ නරි නාටකම් නටන්නේ. ඒකටයි මේ নানা ආකාර සිල්ල නටන ඉව ගැන කතා කරනකොට ඒකාන්තෙම ආනාපානට ආනතර කරා වෙනවා. මේක වෙන්නේ ආනාපානේ සිවුම් වෙනකොට තමයි. ඉතින් එතකොට යෝගාවචරයේ සරණ නැහැ ආනාපාන. යෝගාවචරයේ ආනාපානේ අසරණ කරලා අනාථ කරලා මේ කොහොද යන කුණු කන්දලක් ගැන කතා කරනවා. ඒක තේරෙන්නේ නැහැ. මොකද හිතෙන්නේ මේකේ ලස්සන නිසා වචිනාතනක් කියලා. වචිනව තමයි ඇත්තටම වචිනවා. වචිනෝ ආනාපානෙත් එක්කම ආනාපාන විස්තර කියමින් යනවනම් කතාව වටිනවා. ඒක කම්තාන් සුද්ධ කිරීමේ වැදගත් අවස්ථාව. ගරුතර සාරාංශ ඕනික උපදෙස් අපට දී භාස සඳහා කරන අනුදන් මෙතන කියන කටට සිත දක්කට කයට කයට සිත දක්කට මොන හිස්තනක් නැසෝ නෑ ආස්වාස ප්‍රස්වාස කුරුදාන්නේ පාටය උපවාසයේ වැඩමවන වැඩමවන භාවනා පටන් ගන්න ඕන වර්ගස්පන්දන වදිරකම යන කකපුරාරිකෝ ඕතේ හරිදී නැති නැති මට දැනෙන දේවල් බොහෝ නිසා එබ්බේ ප්‍රකට කරගත නොහැකි නිසා ඕනකතේ පස්සේ ඒක වෙනදී හුස්ම ගන්නවා. ඔය ධාරණය කරන ආරගන ප්‍රදේශවල පරකීන රස අවකාශ වදේට මම ඒක නැත්නම් ඔබේ කරෝතරමේදී වද නිසා වෙන්නේ නැති නැතරම ඔබ වහන්සේ ප්‍රාසනා කරපු මම කය මොනකටද පෙනෙන්නේ ආස්වාස ප්‍රස්වාස පුරුදු රසව වෙන්න පුළුවන්. කොහොම කරද්දී මෙතන භාවනාවට යෙදිලාමදී ඒ නිසා කාර්යක්ෂමතාවය වැඩි කරන්න බෑ. බණ දැනගත්තට සීල තිබුණාට අපේක්ෂාව තිබුණාට. බොහෝ ආරගාණයක් කිරීමෙන් තමයි කාලයක් යනවා මේකට. ඒ කාලයට අදාළ ඒ පහුණුව නැතුව වෙන දෙයකින් ඒක අඩු පරිමාණ බෑ. මෙතන වෙලා තියෙන්නේ භාවනා කරලා නැහැ. කරනකොට කයට හිත ආවට පස්සේ එක්කෝ අර හෘද ස්පන්දනයේ රුධිර ගමනය ওই නලියන දේවල් හෝ ආනාපානය හෝ මුඛේ ජීවන සතිය තියෙනවා. දැන් මෙතන සතිය ඇවිල්ලා සතිය සැකයට උතුරු දීලා. මම කෝකද හිත තියන්න ඕනේ මේ පේන කයේ sannivedana වලද එතකොට වෙනස් වෙනවා. නැත්නම් ඒකාකාරීව පවතින ආනාපානෙද කියලා මේ සැකයට හේතුව ඇති වෙන්න බල්ලා නැතිව. ඇති වෙන්න භාවනා කරලා නැහැ. ඒ නිසා මේ මම අර කියන ටිකක් දියුණු යෝගාවචරයට අවශ්‍ය තොරතුරු තාම ඔලුවට ගන්න එපා. පාඩි වෙලා බලන්න මයි කයට හිත ගන්න පුළුවන්. කයට අරගත්තට පස්සේ නිතරම හම්බ වෙන ප්‍රසිද්ධව හම්බ වෙන ප්‍රකටව හම්බ වෙන අරමුණක් තියෙනවා නම් ඒක සරණ යන්න. එහෙම නැත්නම් මං කයට හිත අවබෝව විශ්වාස කරගෙන තව බොහෝ කාලයක් භාවනා කරනකොට Tamanට අදාළ කර්මස්ථානේ කර්මස්ථානයේ විශ්ින්ම ඉදිරියට එයි. එහෙම නැතුව තෝරන්න ගිහිලා ඒක කරන්නද මේ කරන්නද කියන සැකය දුරු කරන්න බෑ ඇති වෙන්න භාවනා නොකර. ඒ නිසා මේ වගේ වැඩමුළුවේ ඉන්න වෙලාවේදී බුදුආන්තරම් බලන්න මම දැන් සතිය තියෙනවා, කයට හිත ඇවිල්ලා තියෙනවා. ඒක වෙනස් වෙන අරමුණු රාශියක් මත තියෙන නැත්නම් එක දිගට පවතින ආනාපානේ වගේ එකක්ද තියෙන්නේ කියන එක මට අයිති ගන්නෙ. ඒක බලහන් ඉන්නකොට එයා විසින්ම ඔප්පු කරා. ඉතින්ද යනකම් කලබල කරන්න එපා. ඉතින් යන්න ඉස්සෙල්ලා කළ යුතු දේවල්, ඉතින් කියන පස්සේ කළ යුතු දේවල් දැම්ම කරන්න ගත්තොත් ඒක නිකම්ම කරන භාවනා පිළිබඳ සැකයක් හිතේ. මේ සම්පූර්ණ ලියුම ලියලා තියෙන්නේ විචල්‍ය සාධක තුනක් පටලවා ගන්න. නමුත් ප්‍රධාන බාධාව තියෙන්නේ ඇති වෙන භාවනා කළා නැහැ. ඊකට භාවනා කරනකොට මේක දුරු වෙනවා, දුරු වේවා කියලාම ප්‍රාර්ථනා කරනවා. පරතර සෝවාන්සෝ මස්මදානදී වතුර බින්දු ඩට යන්න ආදී ගලායනක් පේනවා. හුස්ම කොටසෙන් කොටස උඩට සහ යටට යනවා. එතකොට මම මේ අනිත්‍ය වශයෙන් නාම කරනවා. බවසා මේ ගැටලුවට පිළිතුරක් දෙන සත්‍යය. මේ ගැටලුවක් නෑ අපි කියලා නෑ කිසිම තැනක මේ අනිච්ච දුක්ඛ අනත්තං කතාවක්. ආස්වාසය කරනකොට ආස්වාසය කියලා මෙනෙහි කරන්න ප්‍රස්වාසය ප්‍රස්වාසය කියලා මෙනෙහි කරන්න මේ ලියුමේ ගැටලුවකුත් නෑ. මේ හේතුව මේ gedirin ගෙනාපු දේවල් දාගෙන භාවනා කරනවා. ඒ නිසා මේ වගේ කෙනෙකුට කෙටි සරල උත්තරේ තමයි නැවත සැරයක් අර මූලික කමඨාන උපදේශමාන පඩියට වම් කන්න. මේක මේ කියලා තියෙන එකට මම වග වෙනවා. ඒ බොහොම සරලයි බොහොම ඍජුයි සංකරණතා මොකුත් නැහැ. මේ සංකරණතා දැම්මොත් භවනා සංකර වෙලා අවුල් වෙනවා. ඒ ගැටලු මේ පඬිතුකමට කරගන්න දේවල්. ඒ නිසා ආස්වාස් ප්‍රසවාසයෙන් මෙනෙහි කළා මේ වගේ තව කෝටියක් දේවල් පේන්න තියෙනවා. ඒ දේ පේනකම් ආනාපානෙ උරු කරන්න, ආනාපානෙ යාලු කරගන්න, ආනාපානෙ ආසන්න කරගන්න, ආනසන උත්සන්න කරගන්න. එතකොට භාවනාව මෙහෙවත්. ඔබ මේ අනිච්ච දුක්ඛ අනත්තම් වගේ දේවල් දාන්න ගත්තොත් ඉතින් ඒකට මට වග කියන්න අමාරුයි. මොකද ඒවා මූලික උපදේශ පන්ති නැති දේවල්. ආනාපානසති භාවනාවේ වන්දනා දමබලසිතා උපවහඳ සමාධිගත සිටියා දීප්තිමත් ආලෝකයෙන් ශරීරය මුදෙන දුව එකවරම පද අන්ධකාරයක් ඇති වූ මම ලෝකෙම නතරේ බවක් හින්දා සමාධියෙන් නැගී සිටියා. මම එක්වරක් උතුණු මේ භාවනාවේ ප්‍රගතිය ආකර්ෂිත වන්නේද බවම පැනදලි කරන ලෙස පෙන්වා සිටියා. මේ වගේ තින් සිද්ධි සිද්ධ වෙයි. නමුත් ඒක සිද්ධියකින් මොන්නම වැදගත් පණිවිඩයක්වත් ලැබෙන්නේ නැහැ. වැදගත් පණිවිඩයක්ම එක දේ දසදහස් වර වෙනකොට තමයි පණිවිඩේ වටනාකම තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් ගොඩක් වෙනවා. මේ හැම දෙයකම අර්ථකථන ඉල්ලන්නේ ප්‍රතිඵල අපේක්ෂා බහුලකමේ වැරද්ද නැත්නම් අනාගත ප්‍රතිකංකණං චිත්තං විකම්පිතං කියන විදිහට අනාගත සැලසුම් වැඩි කෙනෙක්. ප්‍රතිඵල අපේක්ෂා වැඩිකම. ඉතින් මේක එක පැත්තකට හොඳයි. මොකද උනන්දුවක් තියෙනවා. නමුත් අරමුණ ඉක්මවලා ගිහිල්ලා. ඒ නිසා මේ වගේ දේවල් දීත කනවා, දවල්ට කනවා, රැයට කනවා කියන ගානට නිතර වෙන්න අරින්න ඕනේ. එතකොට නම් කියත හැකි මේක පණිවිඩයක් දෙන්න ආව ගණිත නැත්නම් මේක හොදෝ යන අහක යන කොඳුරුවද දන්නේ නැහැ. ඒ නිසා හොඳයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ. මේක නැවත නැවත එනවනම් පණිවිඩයක් තියෙනවා. ඒ නිසා නැවතත් මේකේ රචනයේ සම්පූර්ණ රචනා කරලා තියෙන සමාධිය මුල් කරගෙන ඒකට මම වගේ කියන්නේ අපි මුළු වැඩමුළුවේම යන්නේ සතිය මුල් කරගෙන. ඒ නිසා මේ විස්තර ප්‍රකාශනය ඒ වගේම ප්‍රමුඛතාවයේදී යුතුදී සතිය බව නැවත නැවතත් හිතට වදන්න. සමාධිය පැත්තට ගිය ගමන් වුණා කියෝ වගේ මට කීතගේ පටලවා ගන්න. එම කියන එක වැරදි ඇති. නමුත් මට මේ පදනම ගන්න නැතුව වැඩමුළුවක් මෙහෙවන්න බෑ. මම මෙහෙවන්නේ වැඩමුළුව මුළු එකම මෙහෙවන්නේ සතිය ඇති කරලා දෙන්න මිසක් ආ. ඔය ගුල්ලෝ හිතාන එන සමාධියට නෙවෙයි. ඒ නිසා මේ රචනේ ලියලා තියෙන්නේ උතුරු දන දිහා බලාන දකුණු ගැන ලියාපු රචනයක්. කොම්බේ ලුකින් කල්කටා. නිසා කරුණාකරලා මූලික වෙනස හදාගන්න මේ වැඩමුළුවේ උපදෙස් ලැබිලා තියෙන රචනයේ විය යුත්තේ වැලිය යුත්තේ සත්‍ය පැත්තට මිස සමාධිය පැත්තට ගියොත් මේ ඉතින් ඔයගේ පටලවිලි වෙන්න ඉඩ තියෙනවා. මම වසර දෙකකට වැඩි කාලයක සිට උදරයේ පංගුමෙහි තුනම භාවනා කරමි. එහිදී හුස්ම ප්‍රමාණය කොස් පංගුමෙහි තුනම එකපස දැනේ. මෙසේ පැයකට වැඩි කාලයක් සිටින විට ආතකදී සිට භාවනා කරන විට උෂ්ණ තදවීමක් විශ්න ගැනීමට අපහසුතාවයක් දැනේ. ඒ මා ගමන් නොගෙන නැවත මූල කර්මස්ථානයේ මෙහි කරමි. ඒ වරින් වර නොකේ අර්ථවස්තුවේ යම් කිසි දෙයක් සිදුවන බව දැනේ. මාර්ගයේ ඉදිරියට කරගෙන යාම සඳහා උපදෙස් පතමි. ඔබ සිට නිදුක් නිරෝගී සුව නිර්වාණ අවබෝධ වේවා ප්‍රාර්ථනා කරමි. එතකොට අර මේක කතාව යන්නේ පිම්බීම හැකිලිම දිගේ. ඒ පිම්බීම හැකිලිම මේ පිම්බීම හැකිලිම නෙවෙයි. මේ හැකිලිම මේ පිම්බීම කියන හොඳට වෙන්ව අඳුර ගන්න පුළුවන් ගිහිල්ලා ඊස්සේ මේ දෙකේම සම ලකුණු නැත්නම් අඳුර ගන්න බැරි බවට චීන ලකුණු පහළ වුණා වගේ කතාවකින් රචනය පටන් අරගන්නේ. නමුත් එහෙම ඉන්නකොට වර එක මේ තද ගතියක් හුස්ම ගැනීමේ ආයාස කර ගතියක් වෙනවා කියන එක කොහේ වැටහෙන්නේ. නමුත් Tamanට මේ සපේලා උත්තර දෙන්න පුළුවන් නම් මේ ආයාස කරගතියක් දැන් ආව මට ඒ වුණත් මේ බිම්බීම හැකිලිම සමානව හෝ වෙන් කරලා දකින්න පුළුවන් සතිය මයි ළඟ දැන් ඊකු තියෙනවා දැන් ඊකු නැහැ කියන එක ගැන වார்த்தාවක් දෙන්න පුළුවන් නම් උත්කෘෂ්ටයි වார்த்தාවක්. මම නැවතත් කියනවා මේ තදගතිය ආව එනකොට සතිය කැඩෙනවද නැත්නම් මට සතියුක්තව බලන්න පුළුවන්ද කියන වාක්‍යය. ඒ ඒ තොරතුර මේ රචනයට ඉතුරුනා නම් බොහොම හොඳයි. නැත්තම් ඒ ලියපෙකන කැමැතිද සභාවට කට උතර දෙන්න මේ තදගති හෘදවස්තු මොනවද වෙනවා වගේ දැනෙන ගති තියේදී සතිය පවතිනවා කියලා තමයි විශ්වාසය තියෙන සතිය නැතුවයි කියලා හිතන විශ්වාසය තියෙන කියන එක කට උතර දුන්නොත් චරාන්තරේ ඉස්සරහට දෙන්න සින උත්තරේ බොහොම පරිපිරිසිදු. ඒක මට හිතලා නම් කියන්න බෑ. ඒ නිසා ඒ කෙනා කැමති නම් සභාවට කතා කරන්න අපිට පුළුවන් මේක ඉදිරියට යන්න. එහෙම නැත්නම් බලන්න. බලලා අනිත් දවසේ ඔය වගේම කොලයක් අරගෙන ලියන්න. මේ වගේ පිම්බි මැකිලින් බලන්න යනකොට මට ඒක වේදි මෙහෙම එක එක විලෝපන වෙනවා. ඒ විලෝපන තියදී සතිය කියනවද නැද්ද කියන වார்த்தාව මට අවශ්‍යයි. ඒ පාට උත්තරේ අවශ්‍යයි. අද්දුල් ප්‍රත්‍යක්ෂය අවශ්‍යයි. ඒක ඇතුල් කෙරුවොත් අපිට පුළුවන් ප්‍රශ්න සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න. ධර්මචර්ය වනානත ගෞරවයෙන් උපරේ කුමරෙහි කෙලින් නවතුවර සිටිනු සරලව පහදා දෙනු නිලා සිටිනු අනුබෝධ කෙලින් නදනී ගිය විට කලයට වටහාගත නොහැකිය ඒ දුකින් දිගටම බලා සිටින විට අප වේලාවකින් බෙල්ලෙන් පහළ උඩු කඳ කොටස වරම තුළ උරහිස්සලසිට පහළට උඩින් කෙලින් දෙනු එවිට උදරයේ පින්දුම් හැකලින් උපරම් ප්‍රකට නොවේ ඕනෑමකට තමක් කළ යුතුද ගෞරවයෙන් පහදා දෙන මම ඉල්ලා සිටින මහන්සට දීර්ඝායස සහ නිරෝධසෝ ප්‍රාර්ථනා කරමි. මේක ප්‍රශ්න කොටක් තුනක් තියෙනවා. මුල සිට අග දක්වාම පිබ්බේ මැකින උගන්වන්න කියලා මම කිසිම අරමුණක් ගැන උගන්වන්න මට ඕන ගමක් නැහැ. මම ආනාපාන උගන්වන්නෙත් නැහැ. පිබ්බේ මැකින උගන්වන්නෙත් නැහැ. මට අවශ්‍ය වෙලා තියෙන්නේ සතිය ඇති කරගන්න. මේ සතිය දානපණදි කියන හැටිමයි පිම්බි මැකිලිමට තියෙන. ඒ නිසා අරමුණක් මුල් කරගත්ත ගමන් මම ගුරුකුල වාදයකට අහු වෙනවා. මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මම හැබැයි හුඟක් කාලවට නිදර්ශනයක් වශයෙන් ආනපනේ ගන්නවා ඇති. ඒ නිසා මේ ආනපන කියන වචන දෙක දාලා පිම්බීම හැකිලිම තියෙන වචන දාන්න ඉතරයි මට කියන්න තියෙන්නේ. පළවෙනි කොටසට. දෙවෙනි කොටසට කියලා තියෙනවා මේ පිම්බීම හැකිලිම දිගේ ගිහිල්ලා ඒවා සම වෙලා tempat වුණාට පස්සේ මොකද කරන්න ඕනේ කියන එක. දාල වශයෙන් ඇහෙන්නේ දෙවෙනි කොටසේ ඒකයි. ඒකෙදී කියන්න තියෙන්නේ Tamanට වැටෙනවා නම් මේ පිම්බීම හැකිලිම දෙක වැටෙනවා දෙක දෙකේ වෙන් කරගන්න බෑ කියන එක. මේක ආධුනිකයට ප්‍රශ්නක් වෙන්න පුළුවන්. නමුත් මේ කෙනාට තේරෙයි කියලා මම හිතනවා. එහෙමනම් දැන් මෙනෙහි කරන්න බෑනේ පිම්බීම හැකිලිම කියලා. මොකද දෙකම සමානවනේ පේන්නේ. අන්නේ වෙලාවට දැනෙනවා දැනෙනවා කියන එක හෝ ඉන්නවා මැරිලා නැතුව ඉන්නවා කියන එක මෙනෙහි කරන්න. ඒකෝට භාවනායි දිගේ ඉබේ අඬ ගන්න. මේක මෙනෙහි නොකරන කිසි වැරද්දක් නැහැ. Tamanට විශ්වාසය තියෙනවා. මොනේ ප්‍රශ්න තුනක් ලියලා තියෙන අවිශ්වාසය පදනම් කරගන්නේ. ඒ විශ්වාස අවිශ්වාසය නැති කරලා විශ්වාසය ඇති කිරීම සඳහා අපිට තියෙන එකම එක ටෙක්නික් එකයි භාවනාදී මෙනෙහි කිරීම පමණයි. නමුත් මෙතෙන් දැන් පිම්බීම හැකිලිම නම් කරගන්න බැරි නිසා මෙනෙහි කිරීමේ ක්‍රමය පිම්බීම හැකිලිමේ සිට දැනනවා දැනනවා කියලා මෙනෙහි කරනවා. ඒක තුළ සාකල්යෙම මුළු භවයේම ඇතුළත්. මුළු කයේම දැනෙන මුළු හිතේම දැනෙන සියල්ලම ඇතුළත්. ඒ නිසා දැනනවා දැනනවා කියලා හෝ ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරන ගමන් එන කිසිම තොරතුරකට අරියාදුකම් කරන්න එපා. සම්පූර්ණ එකට ඉඩ දීලා කරන්න. ඒසොට භාවනා විශ්ින් භාවනා ගෙන යන පටන් ගන්නවා. ප්‍රධාන දේ භාවනා විශ්ින් භාවනා ගෙන යනවා කියලා මේ වගේ සැක නැතුව යනවා. සැක කිරීම මෝඩකමක් කියලා තේරෙනවා. යන භාවනාවට අකුල් හෙලන්න එපා. එන ඕන දෙයකට ඉඩ දීලා දරාගෙන ඉන්න පුළුවන් නම් විශ්වාසය තියෙනවා නම් විශ්වාසය කියන එකෙන් මම මේකයි අදහස් කරන්නේ. සද්ධාව කැඩලා නැත්නම් සීලය කැඩලා නැත්නම් සතිය කැඩලා නැත්නම් ඉදිරියට යන්න. අනවශ්‍ය සැක කිරීමෙන් සද්ධාවට හානි කරගන්න එපා. මගේ සතිය තියෙද්දි සතිය නැහැ කියලා හිතීමෙන් සතියට අනදර කරන්න එපා. ආනේක නැවත නැවතත් තමන්ම තහවුරු කරලා මේ අලකලංචි මොනවා වුණා සද්ධාව කැඩෙන්නේ නැත්නම් මේ අලකලංචි මොනවා වුණා සතිය කැඩෙන්නේ නැත්නම් සීල කැඩෙන්නේ නැත්නම් තීරුම් අරගන්න මේ ධර්ම තුන ලෝකෙ ඉතාමත්ම බලවත් ධර්ම තුනක්. භාවනා කරන්නගේ තියෙන නෝන්ජල්කම නිසා මේක සැක කරනවා. ඒ කෙනාට ධර්මයක් නැහැ. මේක සැක කරන්නේ නැතුව අදාහගත්ත ගමන් මේක මේ පහන් වැටක් වගේ. ඉදිරියට යන පහන් වැටක් වගේ නිතරම බලන්න ශ්‍රද්ධාව මගේ හැර හිපිලා නැහැ. සීල කැඩලා නැහැ. සත්‍ය කැඩලා නැහැ. මේ තියෙන තොරතුරු හැටියට නම් පේන්නේ මේවා කැඩලා නැහැ නමුත් සැක තුනක් පහල කරගෙන තියෙනවා. අන්නේ සැකවහල් දුරු කිරීම සඳහා මෙනෙහි කරලා විශ්වාසයෙන් හිතට පොඩි ධෛර්යයක් දෙන්න එතකොට ඉස්සරහට යනවා. නාමරාසනපාලනත ඇතන් විට භාවනා කරන විට මුන්දන් සිතෙන් මලන විට දවස පාට ආලෝක තුලාවක අහපාට තැඹිලි පාට ආලෝක ධාරා ඇතිවෙමින් නැතිවෙමින් යයි. විටක දන් පාට ආලෝක ලබ විවිධාකාර රටානවලින් විහිදේ පිටක තන සුදු පාට අපරන්ද දීප්තිමත් වූ ආලෝකය පමණක් දකිමි. එවිට මොහුනේ වූ දෙල්ලේ ඕම්බියෙන් කුඩා සතුන් දුවන ආකාරයක් දැනේ. මම පහදා ඉදිරියට කළ යුත්තේ කුමක්දයි පහදා දෙනමින් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඔය දැන් මම තුන් සැරයක් මේකට මතක් කරා මම නැවතත් මතක් කරනවා. මේ වගේ දේවල් වුණාම සතිය කැඩෙනවද කියලා බලන්න. කූඹි දැඟලුවයි කියලා හෝ කහ පාට දැක්කයි කියලා හෝ දම් පාට දැක්කයි කියලා හෝ නිල් පාට දැක්කයි කියලා සතිය කැඩෙන්නේ නැත්නම් ඔය හැම එකක්ම ඉන්නේ සතිය කඩන්නයි. ඒ හැම එකක්ම ඉන්නේ අරමුණේ පැත්තකට හිත ඇදලා දාන්නයි. ඒ නිසා ඔයගේ අලකිය මොලකිය හොයන්න ගියොත්, ජාතක හොයන්න ගියොත් ඒ තා ඒ තරක් ඒ තරමක් අපි මාර්ගපාක්ෂික වෙනවා. ඒ තරම් කෙලෙස් පක්ෂ වෙනවා. බලන්න මේගොල්ලෝ කොච්චර උලිහිලි පෑවත් කොච්චර 18 සනේ නටන්න ගියත් මට ඒ බව දැනගැනීමේ සතිය තියෙනවා නම් ඉස්සරහට මොකද්ද කරන්න ඕන කමක් නැහැ මේක තමයි සතිය පාත්තන කියන්නේ. ඒකෙදි එක වාක්‍යයක් මම කියනවා උනන්දු පිළිස එහෙම බාධා නැති තැන සතිය පාත්තනට වඩා බාධා තියෙද්දි පවත්තන සතිය ජීවුණු භවයේ ලකුණ. කිසියම් බාධාවක් නැතුව ආනාපානෙ මෙහිත තියාගෙන ඉන්නවා කියලා අපි හිතමු. ඒතකොට සතිය තියෙන. ඒකට මෙහෙන් කහ පාට වෙනවා, මෙහෙන් දම් පාට වෙනවා, මෙහෙන් මූණේ දඟලනවා, මෙහෙන් වැහි වතුර වැටෙනවා වගේ තිබෙනවා. මෙහෙන් මේ දිවිය දඟලන්න වගේ, එහෙම නැත්නම් මේ දන බෝධු වුණා වගේ දැන්. ඔක්කොම තියදී සතිය කඩා ගන්න නැතුව ඉන්නවනම් කරදර නැතිලා පවත්වන සතියට වඩා මේ සතිය බොහොම සෙල්ලක්කාරයි. ඉතින් මේක හරි අමාරුයි යෝගාවචරේකට හේතු ගන්නලා දෙන්න. ඉතින් අර විපස්සනා පිළිබඳව උපනිෂේ සම්පත්‍ය තියෙන මේක රසයි. අනිත් එක්කනට මේක හරි අපහසුයි දිරව ගන්න. ඒක නිකන් ගිල ගන්න අමාරු ගුඩියක් වගේ. මට හැකියාවක් තියෙනවා ඉතින් එහෙම කෙනෙකුට මේ දවස් හතරක් එක තැන ගිහලා භාවනා කරත් මේ ගුලිය ගිල ගන්න පුළුවන් වේද කියලා. නැත් ඉල්ලීමක් තියෙනවා. මෙච්චරයි අපිට මේ නිස්සරණ වනේ උගන්වන්න තියෙන පාඩම. ඊන හැම කරදරයක්ම ඉන්නේ තමන්ගේ සතිය ශක්තිමත් කරන්නයි. ඒ මොන කරදරේ තිබුණත් මම කඩා ගන්න සතිය පවත්නවා කියලා ගියොත් එන මිනිහා නෙවෙයි නිස්සරණ වනේ යන්නේ. මේක කරදරයක් කරගත්තොත් ඒක සතුරු පාර්ශික වෙනවා මාර පාක්ෂික වෙනවා කෙලස් වෙනවා සත්පුරුෂයෙක් වෙනවා අසත් ධර්ම වෙනවා අයුනුසමංශකාර වෙනවා ඉතින් එතකොට එනේ එන හැම එකකටම පශ්චාත්තාප වෙලා සතිය කඩහන ඉතින් කනපින්නම් ගහගා යන්නකම් ලියනවා යන්නකම් ලියනවා නේද අදාර කරනකොට මේක අවර කරනකොට මේක ඔය කොයි එකව සතිය කැඩෙන්නේ නැහැ කියන එක විශ්වාස කරන්න පුළුවන් නම් ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒකේ ජීවිතයේ හැබෑ වෙනසකට මුල් වෙන දෙයක් අපතරාණෝ පාත සෝමසෝබරතම් මනමතලම නිරීක්ෂණය කර බලමු මේ දෙපමණක් බලව පසු සිත නොයෙක් මොනමන දේවල් පිළිබඳ ඇදීවයි අපට සිතාල ගලාවේ සිත නොයෙක් දේවල් පවසයි දෙබස් සිතන් කියන්නේ ආක් සදාන් තබාල දෙබස් වූ ආක් සදාන් මනහේ පසු නැවත මතක් වේට සිත පංගුවේ කලින් බලන්නට බලන්නට යාමේදී බොහෝ අවස්ථාවල එය හසුරුවේ පසු වර කල්පනා කර සිත සැරිසරත මෙතන දැසී අවදිවන වූ හඳේ නවත් නන්දනදී බව සිත මෙතක නන්දට අනන්දදේ නහුනේ නවත් උඩින් සිත නදට සතවලි අනුස්ථානදී අරමුණු කරයි මේ සියල්ල අවශ්‍යකතු උරා කර දෙන ලෙස ගෞරව පූර්වක පාද නමස්කාර කර ඉල්ලා සිටිනවා. මේක එක වාක්‍යයක් නොලියරලා තියෙනවා. එතන තමයි ප්‍රශ්න තියෙන්නේ. මේ කියලා තියෙනවා හිත අන පිම්බි මැගෙනකොට පිට යනවා. ඉතින් සමහර විටක ගේ හිත ආපහු එනකොට පිම්බි මැගෙනකොට එන්නේ නැහැ. එතකොට හිත විලෝට වේදනාවට යනවා. මම අහන්න කැමති මේ ලියපෙක නැහැ. පිට ගිය හිතක් නැවත පිම්බීම හැකිලීමටම ආපු අත්දැකීමක් චිත්තක්ෂණයක් විස්තරයක් එකක්වත් විස්තර කරන්න පුළුවන් දෙ කියලා එතෙන් තමයි උත්තරේ තියෙන්නේ. එනිසා මේ රචනාකාරයා හෝ කාර්යී කැමැතිද පිට ගියේ හිතක් නැවත පිම්බීම හැකිලීමටම ආපු චිත්තක්ෂණයක් අත්දකින්නවද නැද්ද කියන එක විස්තර කරන්න සභාවට ඉදිරිපත් කරන්න. ඒක ලොකු පූර්වාදර්ශයක් වෙයි අනික් අයටත් කමඨහන සුද්ධයේ හුඟ දෙනකොට අන්නේ කාරණාව සභාගත කරන්න කරන්නේ. නැත්තම් මං කියනවා එතන තමයි උත්තරේ තියෙන්නේ. ඒක වළක්වන්න තමයි මුළු රචනෙම ලියලා තියෙන්නේ. මං කියනවා නොලිය ලියපු නොලිය අරපු මේ වාක්‍ය මට දෙන්න ඊගාවසරේ ලියුමක් ලියනකොට යම් වෙලාවක පිම්බි මෑකිලිමේ ඉඳලා පිට ගිහිල්ලා නැවත පිම්බි මෑකිලීමට ආපු සතිය ආපු කමන ආපු එක පිළිබඳව එකවරක් ඉස්සර කරන්න එතන තියෙන ප්‍රශ්න ඔක්කොටම උත්තරේ. ඒක බලන සුදුම ඊට පස්සේ භාවනා කරනවා. ගෞරවසහායස මම ශාරීරික කර්මයක දින කිහිපයක් වනාමට නියමිතයි. ඒකෙන් බලක් නැත. ශාරීරික කර්මයක නේපාල රෝගී තත්ත්වයට යන බලක් නැත. ඒ මානසික තත්ත්වයට හේතුව මම ධර්මයට හෝ භාවනාවට මම නිවන මම සබ දේශනා කරන නිසා මට ප්‍රථම මම නොකරන මට සාධාරණ රැකියාව නොකරන මම නොකරන මට සාධාරණ රැකියාව උපදේශයෙන් උපදේශක් අවශ්‍ය කර ඇත නිරන්දනයට පෙර සාධාරණව සිටිනකොට මට සිදුවන දේ ගැන සතනක් කියවටද නැතිනම් ආස්වාස ප්‍රාස්වාස බලවටද මේ දෙකම එකයි. සත්‍යමත් වෙනවා කියන්නේ ආශාස ප්‍රසවාස බැලුව කියන්නේ දෙක මේකයි. මම දන්නා මෙහෙම කෙනෙක් මැරුණත් මරණයට පස්සේ හරි ඇවිල්ලා මාව හම්බ වෙනවා. මේ ළඟදී දෙන්නෙක් මැරුණා. පැහැදිලිවම කියලා තියෙනවා ළඟ ඉන්න කට්ටිය මේක ආශ්චර්යවත් දෙයක් ස්වාමීන් වහන්සේ. කිසිසේත්ම කිසිම බයක් නැහැ. ඔක්කොටම කතා කරලා කියලා තියෙනවා. මම කලින් භාවනා කරලා තියෙනවා. මම තව දවස් දෙකකින් මැරෙනවා. පිළිකාවක් තියෙන්නේ. කිසි ප්‍රශ්නයක්. ඔක්කොම බබෞද්ධයෝ. මරණ ගෙදරදී කතා කරපු නෝන මට කියලා දෙනවා අපි ඔබ වහන්සේට ස්තුති කරා මෙහෙම ධම්මජීව ආමතුරු මේක දැනගෙන හිටියා මෙන්න මේම උනන්දු කෙරුවා මේක ලාංකික බෞද්ධයන්ට ආදර්ශයක් මේක මොකද කතෝලික මිනිස්සු මේ දෙවියනෝට බෞද්ධයෝ භාවනා කරලා හොඳටම දන්නා මරණය කියන්නේ මරණ දේ විතානත්ම ලස්සනට සිද්ධිය සිද්ධි ඔක්කොගේ මරණයක් ඒක ආය තනි කෙනෙකුගේ මරණය නෙවෙයි ඔක්කොම බෙදාගෙන මරණ මේකෙදි ඔක්කොම හදා බෙදාගෙන තියෙන්නේ මේ බාබරාගේ මරණේ ලස්සන. වෙන දිනෙක කෙනෙක් මරනවා. ඒ වෙලාවේ මැරෙන්න පොඩ්ඩකට ඉස්සෙල්ලා Skype එකට ඇවිල්ලා මට මේ මෙල්බන් වලදී කතා කරලා දැන් Skype එකේ ඉන්නවා තා පොඩ්ඩකින් මැරෙනවා. ඔබ වහන්සේ එන්නේ කියලා. මමරි කාලේ වෙනස නිසා මට කතා කරන්න බැරුණා. ඉතින් මැරලෙක නෝට මට රුපියල් ලක්ෂක චෙක් කියලා ලියලා දීලා මැරලා තියෙනවා. අනේ මේ ඔක්කොම මැරේවා කියලා මට හිතුණා. ඒකට අනේ කොච්චර කොච්චර සාරයක්ද හැම එකම මරණ මරණ එක අවධාන වෙලාවේ රුපියල් ලක්ෂක චික්කල් ලියලා තියලා මරනවනේ. මැරෙන්නේ නැතුන ප්‍රශ්න නැහැ ඒක. මේක චෙක් එක ඇවිල්ලා. ඉතින් මේ පුංචි පුංචි දේවල් වලට කැසට කිවිසට මේ නටාගෙන කරන මේ ජීවිතේ එක චිත්තක්ෂණයක සතිය පිහිටවලා ඉසල යෝගාවචරයට කිව්වට වගේ මේ පිටවිච්ච නැතිවිච්ච අසතිමත් වෙච්ච එක ආයේ සතියට එන කතාව පොඩ්ඩක් අල්ලන්න. ඉතියාකට මම කතා කරා එයා කතා කරන්න කැමති නෑ. ඒක නිසා ඔය නිර්වින්දන දුන්නත් මොනවා දුන්නත් මේ සතිය කියන එක එලවන්න නිර්වින්දන වලින් බෑ මරණයෙන් බෑ අම්මා මැරුණාට බෑ තාත්තා මැරුණාට බෑ දරුවාට දරුවා මැරුණාට බෑ ගෙට ගිනි ගත්තට බෑ. ඔක තේරුම් ගන්න මැරෙන්නම ඕනේ. මැරෙන්න ඉස්සෙල්ලා ඔක තේරුම් ගන්න පුළුවන් සතිය කියන එක කඩන්න මොකකින්වත් බෑ. එහෙම පුළුවන් නම් ਸਰවඥාන්සෝ විකුරුණේ පාලා සතිය කසයක් වගේ කරකොල ගහලා පෙන්නන්නේ නැහැ. අධිපත්‍යහනේ වඩපල්ලා ඒක කඩන්න බෑ. කඩන්න පුළුවන් කියන එක වෘතඥයා, බුබ්බඩයා, කම්මැලියා, මෝඩයා, අසත්පුරුෂයා. මේක කඩන්න බෑ කියන විනි ආර්යයන් වහන්සේ සත්‍ධර්මයේ යෝනිසුමනසිකාරය. ඉතින් ඔක වෙයිද සතිය දවස් හතරක් භාවනා කරලා පුළුවන් වෙයි කියලා හිතනවා. මේ කැඩනවා කැඩනවා කැඩනවා කැඩනවා කැඩනවා කී කී ඉන්නක නෑ නෑ කැඩෙන්නේ කැඩෙන්නේ කැඩෙන්නේ කැඩෙන්නේ කියන දන්න කියනවා ඔච්චරයි භාවනාව. ඒ ගියත් හැම තැනකදීම චරිචුරු. හැම තැනකදීම කනපින්නම් ගහනවා. අනේ සාංශ ඒතියෙදිත් කැස්සක් ආවනේ. ඒතියෙදිත් උගුර ගහනවනේ. ඒතියෙදිත් මැස්සෙක් වැව්වනේ. ඒතියෙදිත් කූඹියක් කනවා වගේ දනවනනේ කියලා කනපින්නම් ලයිස්තුවේ කිලෝ රක්තයි. කවදා හරි ඕකත් නොකිය මේක දරාගෙන ඉන්න පුළුවන් දැන් ආවනම් අන්න බුදුහාමුදුරුවෝ ලස්සන දිනාව ලබන්න ඔන්න දරුවෙක් හම්බුණා මට සාක්‍ය පුත්‍රෙක් හම්බුණා සාක්‍ය දීදාවක් හම්බුණා කියලා මේ චලචුරු ගාන එකෙකුට බුදුහාමසෝ දුව කියලා කතා කරන්නේ නැහැ පුතා කියලා කතා කරන්නේ නැහැ ඌ මාර පාක්ෂිකයි කොන්ද බන නැහැ ඊට කොන්දක් නැහැ ආධ්‍යාත්මයක් නැහැ සත්‍ය අඳුරන්නේ නැහැ සතියේට සතියේට මං කියන්නේ කකුල් මාට්ටු දම තමයි ඉන්නේ ඒකේ වට්ටන්න තියෙන උපක්‍රම බලනවා මිසක් ඕනේ එහෙන gediyak එන්න අරින්න සතියේට මොකක්වත් වෙන්නේ නැහැ ඒක වෙන්න හෙන ගෙඩියක් එන්නම ඕනේ. ඒ ටික ඒ ටික දවස් හතරකින් කරන්න පුළුවන් ද වැඩද කියන එකයි මම මට තියෙන මේ මම බලනදී 93 වෙනි රිට්‍රීට් එකෙත් ඒක වෙයිද? ඒ වගේම මේක වෙන්නේ උපත්යෙන් ඒකට ලෑස්තිලා ආපු එකෙක්ද නැත්නම් නිස්සනකට ආපු නිසාද නැත්නම් මේ භාවනා කරපු නිසාද කෙනෙක් මන් දන්නේ නැහැ. මට බේන්නේ ඒකටම ඉපදිච්ච જાතියක් වෙනවා. උණ්ඩ කියපු ගමන් ඩග් ගලවුපයි. අනිත් එක්කනා අර නැකත් බලනවා, පිළිත් නූල් ගැට ගන්නවා, තාන්ති කර්ම කරනවා, নানা ආකාර දේවල්. ඒ කියන්නේ ඒගොල්ලෝ ලෑස්ති නැහැ. එහෙම එහෙම ඉන්නා જાතියක් මේ වචනේ ඇහෙනකොටම තේරුම් අර ගන්නවා. අනේ කරුණා කළ මේ හැදෙන වැඩෙන සතියේට අකුල් හෙලන්න එපා. නෑ බෑ කියන්න එපා. ඇතියකේ සංඥාව දුන්නා නම් සත්‍ය පුදුම පිපිදිල්ලකට එනවා. ඒකට මම කියන්නේ සෙල්ලක්කාරකම නැත්තම් පිරිමිකම කියලා. ඒකට ගෑනු කට්ටිය මට වයින්නවා නා ගෑනුර නිවන් දකින්න බැරිද? මම කියන ගෑනුන්ට පුළුවන් හැබැයි ওই ගෑනු නැගතිව ඉපදිච්ච උන්ට බෑ. චරිචුරු ගාන කට්ටියට බෑ. මේ කඩාගෙන යන්න ඕන කිව්වනම් හටනක් නෑ එතන එතන තියෙන තරඟ ජයක් තියෙන එකේ විශ්වාසයෙන් බැලුවොත් එච්චරයි. ඒ විශ්වාසය දෙන්න පුළුවන් දෙයක්ද පුහුණු කරන්න පුළුවන් දෙයක්ද ශික්ෂාවෙන් ගන්න එකක්ද කියන එක සාධාරණ දැකයක් තියෙනවා. විශේෂයෙන් ආමන්ත්‍රණය කරන්න පුළුවන් කියන කට්ටියටයි මම මේ ආමන්ත්‍රණය කරන්නේ. බැරි කට්ටියට ඉතින් අපි ගොඩක් දේවල් තව තියෙනවා දන් දෙන්න පුළුවන්, සිල් ලකින්න පුළුවන්, සමත භාවනා කරන්න පුළුවන්, අනම්මනම් පිංකම් කරන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට ඒක කරගන්න හරිද? යන්න පුළුවන් මිනිහා පැනලා එකයි තියෙන්නේ. ඉතින් සරණයි. ගරු සරණයි මගේ මනස පිටපස පොරබාවේ අද තුනක් පළව අඩ 20ක් දුර සතුන් වලක් එළිපන්න සෑදුවෙමි. දැන් මාසවල මගේ කුඩා දරුවාට ඔබ සතුන් කරන බව අවසන්යේ ඉපමණක් සතුටුයි. ඔබගේ සතුන් උපකාරවද ස්වාභාවික කාශපතුනි. මේ මනසේ නැතු මට පොඩි එකා කවද්ද කතා කරන්න කියලා මම බලහින් ඉන්නේ. අන්න එදාට මම සතුටුයි. ඒක කතා කරන දවසේ මට බබෙක් හම්බුණා. නාකින්ට මං වෙහෙස ගන්නේ නාකින්ගෙන් වැඩක් ඇති වෙන නිසා නෙවෙයි. මේ මනසෙන් නාකික් නෙවෙන්න පුළුවන්. නමුත් අඩු ගන්න ඒකේ පුරුද්ද ඊගාවේ කාට යනවනම්. ඒක ලෙතලා ඒක ඇවිල්ලා කිව්වොත් එහෙනම් මට මෙන්න මෙහෙම එකක් වුණා ස්වාමීන් වහන්සේ මම පුංචි කාලෙම මගේ අම්මා නැත්තම් මගේ තාත්තා මගේ දීයා මගේ අත්තම්ම මාව අල්ලගෙන මේව තක්මන් කරා. අනේ එදා ඉඳලා මගේ ජීවිතේ මේ මේමයි කියලා කියන රචනේ එළියට එනකොට මොන්න තරම් වාසනාවක්ද කියලා හිතා. ඒක නිසා මේ අපි පොඩි උන්ට පුරුදු කරන කුණු අරප අපබ්‍රංශ මේ සංකර වැඩ රාශිය මැද උන්ගෙන් උන්ගෙන් ස්ථාපන ලබන්න. උන්ගේ ද්වේෂයට භාජන නොවෙන්න. කර්මා කලපුංච වයසදී මේ හැකිතාක් සතිය පුරුදු කරන්න. ඔය කුරුවල් වෙච්ච ඔළුවට වැඩිය හරිම ලේසි වැඩේ. මොකද උන්ගේ ඔළුව කුරුවල් වෙලා නැහැ. තාම කුරුවල් වෙන්නේ ඕගොල්ලෝ ආශ්‍රය කරන නිසා. අම්මයි තාත්තයි ආශ්‍රය කරන නිසා තමයි පොඩි උන් නරක වෙන්නේ. ඉතින් ආශ්‍රය කරන්නේ තොර කණ්ඩ දෙන්නේ කවුද උකට? කිරි දෙන්නේ කවුද? එතකොටත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙහි ගෙනල්ලා දුන්නාට පස්සේ අපිට ඕක කරත හැකියි. ඉතින් ඉතින් කිරි දෙන ගමන් ඒ බුදුහාමරෝ දීපු කිරි ටිකක් දෙන්නකෝ. පොඩ්ඩක් සක්පම් කරන්න පුරුදු වෙන්න. පොඩ්ඩක් අරියංකක ඉන්න පුරුදු වෙන්න. ඉතින් කරන්නේ කොහොමද? මහයකලා කාලා කරන්නේ නැත්තම් කොටි පොඩි උන් කොහේ කරන්නේ? ඒ නිසා ඌ ටිනඨාන් කියන ඒ ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා සක්මන් කරනකොට තමන්ගේ දකුණතේ සුලඟිල්ල එලිලා ගමන් කරන පොඩි එකෙක් ඉන්නවනම් ඒ සක්මන කොච්චර සජීවීද කියලා. ඒ කොච්චර සතිකෝ ඒ ඒ සක්මන කොච්චර සතිමත්ද කියලා පොඩි එකා සුලඟිල්ල එලිලා සක්මන් කරනකොට. කටුකුරුන්දේ ඥානන්ද සාංශේ කියනවා මිහින්තලේ නගිනකොට අර පොඩි පඩියක් පඩියක් ගන්න තමන්ගේ බබා ඇඟිල්ල එල්ලිලා හරි වඩාගෙන යනකොට ඌත් එල්ලිලා එනවනම් මේ උඩම් ප්‍රමාණයට ඒ ගමන කොච්චර වටිනා පිංකමක් වෙනවද කියලා. වටිනා මේ මේ චාරිකාවක් වෙනවද කියලා. උසගනන එක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. බබා උසන යනකොට බබා හොර වෙනවා. බබාට යන්නල සුළුගිල දෙන්න එල්ලිලා යනවා. එතකොට සක්මන් කරනකොට ඒක නිකම් පුදුම ප්‍රාණවත් ගතියක් තියෙනවා. ඉතින් අපේ සංස්කෘතියේ තිබුණ මේ ගතියට දැන් මොකද වෙලා තියෙන්නේ? අපි මොනවද පොඩි උණු පුරුදු කරන්නේ? නිසා තියෙනවා මේ බුරුමේ ක්ලිප් එකක් විනාඩි නැදන විනාඩි කමාරක විතර එකක් අම්මයි තාත්තා දෙන්න භාවනා කරනවා. අවුරුදු 3ක විතර ළමෙක් වෙන්නදී එයා අම්මා ගොඩක් ඉඳගෙන භාවනා කරනවා. ඒ පුදුම ඉක්මනට ඒ ළමයා ඉඳ කියලා ඉඳ ගන්නවා ඉඳගත් ගමන් ඉඳ කියලා වැටෙනවා ආයෙ නැගිටිනවා ආයෙ භාවනා කරනවා. ඒකල එහෙම ගිහිල්ලා අම්මා ගොඩකට හේතු වෙනවා. අම්මා එහෙම භාවනා කරනවා අම්මට ගානකොත් නැහැ බබා හේතු නැහැ කියලා ළඟම තාත්තා ඉන්නවා තාත්තා මොනවක්වත් බලන්නේ නැහැ. infant meditation ළමා භාවනාව. ඉතින් ඒ වගේ තැනකට එන්න මේ සංස්කෘතිය කොච්චරක් මෝරන්න ඕනද කියලා හිතන්න. අම්මයි තාත්තයි පොඩි දරුවා අවුරුදු 3 ඉන්න කාලේ ඉඳලම හැමදාම පැයක් භාවනා කරනවා. ඒසුටි පොඩි කයි අඩු ගන්න මේ ධාරවණ්ඩි උතලා ඉගෙන ඉඳගන්න ඉගෙන ගන්නවානේ. අම්මගේ ඔඩොක්කට භාවනා කරලා වැටෙන්න ඉගෙන ගන්නවානේ. අද දෙන්නේ මොනවද කම්පියුටරයක් ගෙනත් දෙයි. නැත්නම් පිස්තෝලයක් ගෙනත් දෙයි. ඉතින් ඕකත් එක තමයි සෙල්ලම් කරන්නේ තාත්තගේ පපුවට තමයි එල්ල කරන්නේ එක. එල්ල ගන්නේ තාත්තගේ පපුවට එල්ල කරලා තමයි. ඒක පුළුවන් නම් ඒ කරන්නේත් එච්චරයි. ඒ නිසා මේවා පොඩ පොඩ පොඩ පොඩ අපි එදිනදා ජීවිතය හරහා යනකොට මන්ට මේ ලියන එකට හරි සතුටක් තියෙනවා. ඒ වගේ මේ පොඩි එකා කවදා හරි කිව්වොත් අපේ අම්මා නිසා අපේ තාත්තා නිසා අපිට මෙන්න මේ වගේ ඌරුවක් ලැබුණයි කියලා. නිසා කියන්නේ මේ වැඩේ හරියන්න නම් බඩදරුවම්මලා භාවනා කරන්න. දරුවා බඩේ ඉඳි භාවනා කරොත් ඒ දරුවගේ පුදුමාකාර ගුණ විශේෂයක් තියෙනවා. උඟ දෙනෙක් හිතන්නේ බබාලා හම්බෙන්න ඉන්නකොට මේ භාවනා වගේ ඒව කරන්න යන්න හොඳ නෑ. ඒවා මේ පවුකම් කියලා නේ කියන්නේ. මේ පවුල් ජීවිත ගත කරන ගමන් කොහොමද භාවනා කරන්නේ? අරක පවු ජීවිතයක් මේක පින් ජීවිතයක්. ඒ නිසා භාවනා කරනවා කරන්න බෑ. ඒව කරන්නේ හැට පිටලා හොට බිම යනවාට පස්සේ දරුවෝ මහල්ලෝ දීග දුන්නාට පස්සේ ඕන්න අපි භාවනා කරන්න යනවා. දැන් කියන්නේ මොනේ? දරුවා බඩට ආවට පස්සේ අඩු ගානේ දවස් 10ක භාවනාවක් කරන්න. එතකොට මේ දරුකපට ඇති වෙන සීවේ වල කියන්නේ ගැප් පෙරහැර කියලා. අද අපේ ඉතිහාසයේ වචන දිනුනට වචනාර්ථي නෑ යන්නේ. ඉස්සරම අවුරු දරුවෙක් බලට ආව ගාම ගැප් පෙරහැර පාත්තම. දැන් තියෙනවා ගැප් පෙරහැර පැවැත්වුවා. ඒගල මොකද්ද කරන්නේ කියලා දන්නේ නෑ. ඒ නිසා කළ යුත්තේ නම් වඩා පිරිසිදු වෙලා සීලයක පිළිපදලා දරුවත් ගැන කල්පනා කරලා පවුලක් ගැන කතා කරලා වැඩියෙන්ම හිත පුළුවන් තරම් ධර්මයේ පවත් ගන්න. සතිය පවත් ගන්න. එතකොට මේ මුඛයේ ඉන්න දරුවට හැදෙන භ්‍රූණ කෝෂයට දුමාකාර ආධ්‍යාත්මයක් තියෙනවා. මේ දරුවත් පින්වන්ත වෙන්න ඕනේ. අම්මා තාත්තා පින්වන්ත වෙන්න ඕනේ. නමුත් ඉතින් පින්වන්ත නැතුණත් කරන උත්සාහය වැරද්දක් නැහැ. ඉවරයි. එතකොට ලිඛිත ප්‍රශ්න સમાප්තයි අපිට තව විනාඩි 5ක විතර කාලයක් තියෙනවා. කාට හරි විඳාමතරව කියන්න කරන්න දෙයක් තියෙනවා නම් ඕක කල්දබ්බු ප්‍රශ්නට උත්තර දෙන්න මේ කාට හරි තියෙනවා. ගෞරවණීය ස්වාමීන් ඔබ වහන්සේ දවසක් කිව්වා භාවනාවේදී නිකම්ම ඉඳීම භාවනාව නෙමෙයි කියලා කිව්වා. මම ඒකෙන් අදහස් කරේ මේවා දැන් ආනාපාන සතිය අපි වඩාගෙන යනකොට සතිය පිටවාගෙන එක දොරක් යනකොට ආනාපාන සතිය අපෙන් හැලිලා වගේ යන නිකන් නැතුවා වගේ යන එතකොට අපි නිකන් ඉඳීමක් වගේ කෙරෙනවා ඒකද මේ නිකන් ඉන්නවා කියලා කියන්නේ කෙනෙක් මට දැනගන්න කැමතියි නෑ මේකේ මේ වාක්‍යය සහ වාර්තා අවබෝධ කිරීමේ සහ වාර්තා කිරීමේ කොතන කාරි පටලවිලා තියෙනවා ඒ මොකද ওই කියන ප්‍රශ්නේත් ඇත්ත නිකන් ඉන්නවා කියන කතාව අපිට විවිධ අර්ථ තියෙනවා සංස්කාර කියලා කියන්නේ යමක් කරනවා කියන එක සකස් කිරීම පිළිසකර කිරීම ඉතින් සංස්කාර කියලා කියන්නේ අකුසලයක් අබ්බේ සංඛාරා දුක්ඛ අබ්බේ සංඛාරා අනිච්ච නිසා යමක් නොකර සිටීම නිකන් සිටීම කියලා කියතයි එනම් පුළුවන් තරම් නිකන් හිටපන් කියලා තමයි කියන්නේ නමුත් දැන් ඇහිලා තියෙන්නේ නිකන් ඉන්න එපයි කියලා කියව කතාව ඒකත් කියනවා නිකන් බත් කාලා බුදියාගෙන ඉන්න එපා භාවනා කරපන් කියලා එතකොටත් තියෙනවා නිකන් ඉන්න එපයි කියන එකක්. ඒ නිසා පසුබිමට අදාළව මිසක් මට හරියට උත්තර දෙන්න බෑ. කෙසේ නමුත් දැන් ඉදිරිපත් කරපු වර්තාවක් තියෙනවනේ භාවනා කරනකොට තමන්ට මේ මෙතෙක්කල් මෙනෙහි කරන්න දුන අරමුණ හෝ මෙනෙහි කිරීම කරන්න දෙයක් නෑ මොකද අරමුණ නොපිනී අරමුණු කරන්න බැරි නිමිති කරන්න බැරි තැනකට යනවා. දැන් මම කොමක් කළ යුතුද කියන එක ප්‍රශ්නයක් වශයෙන් අපි ගමුද? ඔව් එහෙමනම් කරන්න තියෙන්නේ මේ ප්‍රකාශ කරන එක්කනට තේරෙනවද මේ ප්‍රකාශ ප්‍රසිද්ධක ගොරෝසුව තිබිච්ච අරමුණ ක්‍රමයෙන් ගෙවිලා ගියේ අහම්බෙන් නෙවෙයි ප්‍රතිපදාවෙන් බව තේරෙනවා. දෙක. එක ඒක දරුවචනසේ ඉස්ලාම් බලන්න කියන්නේ මේක ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් බව උඹට තේනවා. දෙක ගොරෝසුට අරමුණු පේන වෙලාවේදීද තමන්ගේ හිතට සාන්තියක් අසහනායක අදුගතියක් ආතති අදුගතියක් තියෙන. එහෙම නැත්නම් අරමුණ නිවුණට පස්සේද සාන්තියක් අසහනීය අදුගතියක් ආතති අදුගතියක් දැනෙනවා. අරමුණ නිවුණා. ඔය කියන්නේ කෙලෙස් අඩුයි. මේ කාරණා දෙක ඒ වෙලාවේදී තමන් දැනගෙන හිටියද නැත්නම් මේ සාකච්ඡා කරමු නිසා දැන් වටහාගත් එකද? කලින් දැන්න නවත්තර සයිනා දේවික සමහරලාට මම අරමුණ ගෙවුනාමත් ඉන්නව නිකන් සමහරලාට අරමුණ ගෙවිලා තවත් යම් යම් දේවල් පේන්න ගත්තාමත් ඒත් මම මේ අරමුණේ ඉන්නවා ඉන්න ගමන් අර අරමුණ ටක් ගාලා ආනාපානසතියට ආයෙ වැටලා එහෙමම ඉන්න ආයෙ මෙතන තියෙනවා ආයෙ මෙහෙම පිටත්තර දෝලණය වෙන වෙලාවලුත් තියෙනවා ඒක ඒකට අපි එමු. නමුත් මේ කරන්නේ පළවෙනි වතාවට දැයිනිච්ච ආනාපානේ සියුම් වෙලා නොදෙනී ගියා. නොදෙනී යාම ප්‍රතිපදාවක් බව දන්නවනම් නොදෙනී ගියාට පස්සේ කෙලෙස් අඩු බව දන්නවනම් ඒකට තමයි බුදුන් කියන්නේ. එහෙමනම් ඒ කෙනා බුදුන්ගේ අරසාව තියෙනවා. ඊට පස්සේ යාට කරන්න තියෙන්නේ දැන් මේ අමාරාවෙන් සංසාරදී අපිට කෙලෙස් නැති චිත්තක්ෂණයක් හම්බුණා. දැන් මම මොකද කරන්නේ? මේක රකින්න එපායි. උපයාගත්ත දේ රකින්න උත්තාන සම්පද ආරක්ක සම්පද. ඉතින් ඒ වෙලාවේදී ඒක රැකීම සඳහා කුමක් කළ යුතුද කියලා කවුරුත් කියලා දෙන්න දන්නේ නැහැ නේ. තමන්මනේ දැනගන්න ඕනේ. නමුත් මේක සදාකාලික නෑ. ඊට පස්සේ ආය අරමුණු එන්න පටන් ගන්නවා. ආනාපානෙ එන්න පටන් අර ගන්නවා. විවේකේ කැඩෙනවා. ආයසරයක් අරමුණු දිහා බලනකොට ආය අරමුණු නැතිනවා. ආය විවේකේ එනවා. හරිද මේක? ආ මේ විදිහට අරමුණු ඇත්ත නැත, විවේකේ ඇත්ත නැත. දෙක අතරමැද දෝලණෙමින වෙලාවක් එනවනේ. අන්නේ වෙලාවේදී මේක ධර්මතාවය සුද්ධ හේතුඵල ධර්මයක් මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා ඒක දිහා පූර්ණ අවධියකින් බලන්න පුළුවන් නේද? එහෙම නැත්නම් ඒ සඳහා බලන වෙලාවේදී අවදි වැඩි කරන්න පුළුවන් නම් අප්‍රමාද වැඩි කරන්න පුළුවන් සතිය වැඩි කරන්න පුළුවන් නම් උත්සන්න වාසන්නව බලාගෙන ඉන්න පුළුවන් නම් අපිට පේරෙන්න පටන් ගන්නවා මම යන්නේ නැති තැනක මම කියලා කරන දෙයක් නෑ චේතනා නෑ සිදුවෙන සංසිද්ධිය දිහා බලා සිටීම නිකන් ප්ලේන් එකක් ඕටෝ පයිලට්ින් දැම්මා වගේ. මැෂින් එකට දැම්ම දැන් ඔටෝමැටික් ක්ලච්. මැෂින් එක වැඩ කරනවා. එතකොට කන්දේ හැටියට, බරේ හැටියට එයා ගවර්නර් එක හදාගෙන යනවා. ඉතින් අපේ පයිලට් ඉන්නවා නැත්නම් ඩ්‍රයිවර් ඉන්නවා මැෂින් එක යනවා. මේක තමයි අපි ජීවිතේ ජීවත් කරද්දිම මම මගෙන් වෙන් වෙන වෙලාව. එහෙම කිව්වොත් තේරෙනවද? ජීවිතේ ජීවත් වෙනවා. හැබැයි මම නෙමෙයි කෙරුවා. මම නිරීක්ෂකෙක් විතරයි මේ වැඩේ යනවා. දැන් මම ප්‍රශ්නයක් අහුවොත් අපි දරුවෝ දෙනෙකුත් වඩාන වැඩත් කරගෙන වගකීමුත් අරගෙන දඟල දඟල ඉන්න ජීවිතයකුත් තියෙනවා. මේ ජීවිතේ ජීවත් වෙන මම පැත්තකට බලාගෙන ගතියක් තියෙනවා. මේ දෙකෙන් වඩා සජීවී කියලා හිතෙන්නේ ඔළුවේ වගකීම් රාශියක් අරගෙන තෝන්තු කරගෙන වග මේ ආසානකාරී වෙලා ගත කරන ජීවිතේ නැත්නම් මොනවත් නැතුව මේ වැඩේ දිහා 100 100ක් බලන්නේ මේ දෙකේ වඩා අවදි වඩා ජීවත් වෙනවා කියලා හිතන කොයි චිත්තක්ද? පැත්තකින් නම් බලන් ඉන්නේ. ඉතින් ඒකද කරන්නේ දැන්? ඒක කර කරනවා. ඒක කරගෙන මේක දැන් ඉතල දවස් 10 රිට්‍රීට් එක කරනකොට ඒක මට ගෙදර ගිහිල්ලා සමානයක් තිබුණා. ඊට පස්සේ ආයේ ඒ ගෙදරදී භාවනා කරාම මේ විදිහට සමානකින් පස්සේ නෑ. අරමුණ ආවත් අරමුණ ඇල්ලෙන්නේ නැති තත්ත්වයකට තිබුණා. කිසිම දෙයක් මට තේරුෙත් නෑ ඒක නිකන් හරි අරම මේ අමුතු විදිහක් ඒක. ඒ වුණාට මමයා ඉන්නකම් කරන්නේ මොකද්ද? අර කියන විවේකයට යන්න හදන එකක්ද නැත්නම් වාගේ ලෝකේ තියෙන වගකීම් ඔක්කොම ඔළුවේ දාගෙන අර බබාගේ මේ තාත්තගේ අර අතීතය අනාගතයයි අරයයි මේ ඔක්කොම අනාගත ගාගන්න එකනේ කරන්නේ. ඉතින් මේකට දෙවන්නේක් කරපු දෙයක්ද මේක? නැත්නම් මම යම කරපු එකක්ද? මොකද හිතෙන්නේ? මමම තමයි. නායනෝනේ කියන්නේ මගේ තියෙන ඥානවන්තකම. මගේ තියෙන වගකීම් බහුලකම. මගේ තියෙන මේ යුතුයකම් ඉෂ්ට කරන ගතිය නිසා ලෝකේ තියෙන කක්ක දෙයටම අරගෙන ඔඩොක්කේ දාගෙන ගඳයි ගඳයි කියන. මෙච්චර කක්ක තේදී බුදුහාමර පෙන්වනනේ කක්ක නැතුව ජීවත් වෙන්න හැටි. ඒක පෙන්වුවාට පස්සෙත් අපිට ඒකට චර්යාවෙන් සපේලා ජීවත් වෙන්න බෑනේ. ඒක පෙන්වලා දුන්නට පස්සෙත් ඒ අප ඒ අපදානයට ඒ චර්යාවට සපෙලා ජීවත් වෙන්න බෑ අපේ මේ යුතුයකම් වගකීම් මෙන්න මේවට තමයි කර්ම කියන්නේ කැඹිරිලි කියන්නේ මේව තමයි අපි උපේලා තියෙන්නේ ඒ නිසා මෙතෙක් කල් උපේලා තියෙනවා නම් ඒ සීරම කැඹිරිල්ලක් විතරයි මේ විවේකයේ ගන්න ඒක තමයි තියෙන එකම බාධාව හැබැයි එච්චර කැඹිරිලි තියේදී පව කරද්දිත් මේ විකට යන්න පුළුවන්කම මගේ දක්ෂකමක් නෙවෙයි බුදුහාමුදුරන්ගේ දක්ෂකම ධර්මයේ තරම්ම දක්ෂයි අපි මේ තරම් අතීත අනාගතය ගැන කල්පනා කරලා දරුවෝ ගැන කල්පනා කරන අරයා ගැන මෙයා ගැන කල්පනා කරන අතන මෙතන කල්පනා කරද්දී අපිට බුදුහාමර පෙන්නවා ඊව මොකක්වත් නැතෝකෙන් වෙන් වෙන්න පුළුවන් වෙන් වෙලා බලපන් අසහනයක් නැහැ අතතියක් නැහැ. ඒ බව දැනගෙන තියෙද්දි මමියා මටත් තොරා පැදුරටත් තොරා ගිහිල්ලා අතීත අනාගත ගැන හිතනවා අරයා මෙයා ගැන හිතනවා අතන මෙතන ගැන හිතලා ආතතිය අරගෙන ඉගල කියනවා අරක හොඳයි කියලා. එතකොට එයාට වගකීම් වැඩි නොදකගෙනාට වැඩිය දෙපැත්තම තේරෙනවනේ දැන්. ඊට පස්සේ මෙන්න මේකට ගැළපෙන ජීවන රටාව සකස් කරගන්න. මේකට ගැළපෙන කම්මා කම්මන්තය ලෑස්ති කරගන්න. මේකට ගැළපෙන සම්මා වාචා ලෑස්ති කරන්න. එතකොට තිරෙමිති හම්බ කරලා තිබුණ හැම දෙයක්ම ඩඩයක්, ණයක්, කැඹිරිල්ලක් සංස්කාරයක්. එහෙම කියනකොට හිත නරක කරනවා. අනිකට කෑ ගාලා කියන්න පුළුවන් මේ ඔක්කොමලා තොපි රැස් කරලා තියෙන හරිය සංස්කාර කියලා කියන්නේ හිතනවා. අපෝ නැත්තම් මං දන්නේ ගොඩක් අය ඉන්නවා එහෙම මට එක්කන් එන්න තරම් හිතෙනවා යායව. ආවොත් මෙතන මිත්තු හැදිලා ඩබල් වෙනවා. ඔළුව ක්‍රේල් වෙනවා. අයි මොකද ඉන්නකන් රැස් කරන එකනේ කරන්නේ. ඒ මදිවට රැස් කරලා ආඩම්බරකමුත් කියනවා. ඊ ඔයගොල්ලන්ට නෑනේ අපිට දෙකක් තියෙනවා තුනක් තියෙනවා. ඉතින් කියන්නේ එතන මම මෙච්චර අසුචි තියෙනවා උඹලා ගහ. මෙච්චර කක්ක තියෙනවා උඹලා ගාව මෙච්චර සංස්කාර තියෙනවා උඹලා ගාව මෙච්චර දුක් තියෙනවා උඹලා ගාව මෙච්චර මාර භාෂිකයි උඹලා කියලා. ඒක නෙමෙයි ඉතාමත්ම ලොමු දැහ ගන්න ඕන දේ තමයි එවැනි සංස්කාර ජීවිතයක් ගත කරද්දී පරිේශන මට්ටමකින් හෝ කෙලෙස් නැත්නකට යන්න බුදුහාමරවගේ පාර පෙන්නලා තියෙන එක බුදුහාමරන්ගේ සා ධර්මයේ දක්ෂකම. ඒ කොච්චර අපවෙන්න ඕනද කොච්චර කැපවෙන්න ඕනද දැකපු දේ බහුලීගත කරන්නේ භාවිත බෞලීගත කරලා තවත් ඔය පරණ කුණු කන්දල් ඔළුවේ දාගන්න නැතුව ජීවත් වෙන්න එදාට තේරෙනවා මේ රැස් කරන වෙලාවේ තේරෙන්නේ නැහැ මේක අස්කරන තියෙන අමාරු මේ රැස් කරන වෙලාවේදී රැස් කරන්න තියෙන අනිකට ඉක්මනට ගිහලා රැස් කරන්න හදන වෙලාවේදී මේක අයින් කරන්න වුණොත් කොහොමද වෙන්නේ කියන ප්‍රශ්න තේරෙන්නේ නැහැ නමුත් ඒ දේ අත්දකින්න නැතුව මැරෙන්න වුණොත් රාස්කල යුතුයි අස්කරන අමාරු කෙනෙක් දැනෙන්නේ නැතුව වටහා ගන්නතු මැරුණොත් මුර්ග මරණයක් ඒක. හරක් ගිග්ගේ මරණයක්. තිරිසනෙක්ගේ මරණයක්. කලින් මේක හිතට ආපු ගමන් ලොකු සංවේගයක් පහළ වෙනවා. අඩු ගානේ දැන්වත් කෝල්ල කපන්න කොස් කපන්න ඉතලා කෝල්ල ටික පොල් දෙල් ටිකක් අතේ ගාගෙන හිටියොත් හොඳයි. මොකද කොස් කැපුවොත් නම් කෝල්ල ගෑවෙනවා මයි. අනේ පොල් තෙල් ගාන ක්‍රමයේ බුදුහාමර කියලා දීලා නැහැ. මේක බය කරලා පෙන්නන ඕන්න බලාපන්. බහම්බ කරගත්තොත් රැස් කරුවොත් නම් ඕවා තමයි හම්බ වෙන්නේ. ඒක නිසා ඒක දැකපු කෙනාට නොදකපු කෙනාට වඩා ඒකට චර්යාවෙන් සපේලා ඒකට අනුව කටයුතු කිරීමේ දක්ෂකමක් තියෙනවා. හැබැයි ඒකට අබමල් රේණුවකවත් උදව්වක් බාහිර ලෝකෙන් නම් ලැබෙන්නේ නැහැ. බාහිර ලෝකෙ තියෙන හරියක් තියෙන කරදර. මේකට පොළුම තමයි. මේකට කොක්කම තමයි. ඇනේම තමයි. උදැල්ලම තමයි. එනිසා මේක කරන්න පුළුවන්ද කාටවත් නොදැනෙන තාලෙට. තේරෙනවද මේ කියන්නේ? කාටවත් නොදැනෙන්න මේ ගමන යන්න ඕනේ. දී යටින් ගින්දර ගෙනියන්න ආසේ. කාට හරි දැක්කොත් ඌ කරන්නේම පොල්ලක් දාන එක තමයි. ආයෙත් කත්තා දෙකක් නැහැ. විශේෂම පොල් දාන්නේ බෞද්ධයා. ඒ පොල් දාන જાතිය තමයි බෞද්ධය කියන්නේ. කතෝලික මිනිකෝට මොකක්වත් කරන්නේ නැහැ. මුස්ලිම් මිනිස්සු මොනක්වත් කරන්නේ නැහැ. කරන හරියක් දාන්නේ ඒත් කිට්ටු අන්තිම. ඒත් මගේම කට්ටිය තමයි. ඒ නිසා ඒ අයට නොදැනෙන්න මේක ගෙනියන්න ඕන දී යටින් ගින්දර ගෙනියනවා. උඩඟ වෙයි කියලා හිතනවා. උත්සාහ කරමු. උත්සාහ කරමු. බුදුහාමුදුරු ඉන්න කාලට වැඩිය අද ඒකේ අවශ්‍යතාවය වැඩි. ඒ වගේ මේක කරන්න පුළුවන්. කෙරුවට පස්සේ පුදුම ඥානයක් එන්න පටන් අර ගන්නවා. මේ ලෝකෙට කියන්නේ ಗುಣ වසංගාගෙන ලෝකෙට අඟවන්නේ නැතුව තමන්ගේ කටයුතු කෙරෙන්නේ. ඒක හරි අමාරුයි. නාකි වෙනකොට ලේසියි. තරුණ කාලේ හරි අමාරුයි. බුදුජානනාංශ කියන්නේ මේ කරපන් කියලා ජීවිතේ පතම යාමේ කලු කෙස්ටිබියේදී භත්‍ර යවුවනේ පුළුවන් නම් කරපන් කෙරුවා. සංකිච්ඡ සාමණේර, පණ්ඩිත සාමණේර, විසාකා මහවතිකා වගේ ඇත්තෝ අවුරුදු 7 දී කරා. ජීචා අපි උත්සාහ කරමු ඈ. දැන් අපිට තව විනාඩි බැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනා කරනවා පොසත අටාංග සීලය හෝ විවස්ත දස සීලය තමාම සමාදන් වීමේ කිසියම් අනුපාඩුවක් කියනහට ගරුතර ස්වාමීන් වහන්සේලෙකින් දෙන්න ලබා ගන්නේ නැතු. ආමතුරුගාව සීල් තියෙන්න බෑ ගන්න. දැන් ඉන්න ආමතුරුගාව කාගෙත් තියෙන දස සීල්. එක්කෙනෙක් ගාවත් නැහැ. ඒක දන්නේ නැද්ද? අදම ස්වාමීන් වහන්සේ තනියම සමාදන් වුණා කියලා අද නෑ මං කියන්නේ ඔය සිල් දෙන හාමුදුරන්ට සිල් තියනවාද කියලා දන්නවද? ඉතින් ඒ නම් මේක මල කෙලියක් නෙවෙයි ඔය පිරිසිදු වතුර කියලා කොහෙන්ද ගන්නෙ? මම රැවිතෙක් වශයෙන් මම මේ කතා කරන්නේ. කලහාතුරකින් හාමුදුර කෙනෙකුට තමයි සිල්පද මොනවද කියලා දන්නේවත්. ඒක දැනගන්න ඕන කමක් නැහැ හාමුදුරන්. උපාසකම්මල මගේ ගහනවා ස්වාමීන් වහන්සේ මේ හොඳම සෝස් එක මොකද්ද? ඔරිජිනල් බඩු ගන්න. සෙකන්ඩ් හෑන්ඩ් බඩු ඕන තරම් තියෙනවා. ඔරිජිනල් එක මොකද්ද කියලා. ඉතින් ඔරිජිනල් බඩු නෑ. ගන්න නෑ. ආහමසු කෙනෙක් ගන්න ගියාම ඊයාවර පපු යතර ගන්න මේ ළඟදී තරාමු කෙනෙක් කියලා දෙනවා. දානයක් දෙනකොට උපාසකම්ම ගලු බණක් කියන. ඊට පස්සේ කඩ උපාසකවට මට එකක් කියත හැකි. ওই උපාසකම්මට විතර මට සිල් නෑ. උපාසකම්ම විතර මම භාවනා කරලා නෑ. උපාසකම විතර මම මේ බණ දන්නේ නැහැ. මම හොඳටම දන්නේ නැහැ කියන්නේ ඕගොල්ලෝ භාවනා කරන කට්ටිය මම දැන් බණ කියන්න ඕනේ. චාරිත්‍රය කරන්න කියනවා මිසක් මගේ බණෙන් ඔයාලට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ උපාසකම මට කියනවා මෙහිම අහඳුරු කොච්චර නිහතමානීද ස්වාමීන් වහන්සේ. මම ඊම දාන ටික වළඳලා මම්ම අනුමೋದනා කරන්න කිව්වට පස්සේ කිව්වලු මට බණ කියන තරම් භාවනා ගැන දැනුමක් නැහැ. සීලය පිළිබඳ මට ඇත්තට උපාසකම්ම ගිහිව ඉඳගෙන කරන ඔය ඌලියක් කරන ගමන් තකින රීසලක්වත් මට ආඩම්බරයක් නැහැ. වාසකම්ම තරම් බණ දන්නේ නැහැ. ඒ ආමතුරු ගැන මම සාදු කියලා පිළිගන්නවා. මොකද නියතමානයි. ඒ නිසා මේ අනිත් පැත්ත ගැන අපි මේ මහා ලෝකෝට ආදර්ශයක් තියෙනවා කියලා කතා කරාට අපි මේ ගණ්ඩ හදන ප්‍රභවය ඒක ගැන දෙපැත්තම මම දන්නවා මම පැවිදෙන්න ඉස්සෙල්ලා දන්නවා. ඒ නිසා කවුරුහරි ළඟට ගිහලා සිල් ගන්න එක තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. මං ඉස්කෝලේ යන කාලේ හැන්දවරු ඉස්කෝලේ ගියේ. අයේ පන්තිය, හතේ පන්තිය, අටේ පන්තිය හැන්දෑවේ තියන්නේ. මොකද ඉස්කෝලේ ඉඳ නැහැ. ඉතින් හැන්දෑව උදේවරුේ ඉනකොට ආමතු කෙනෙක් කැවිලා සිල් දෙනවා. මං දන්නවා යාමතුන්ට සිල් නැහැ. ඒ යාමතුන් හොඳටම දන්නවා. පරි ආමතු කෙනෙක් කියන සිල් දෙනවනේ. හැන්දෑවේ කවුරක්වත් නැති නිසා අපේ සිංහල සර් මට එන්නේ කිව්වා ඇසෙම්බලි එකේ ඉස්සරහට ඇවිල්ලා පන්සිල් දෙන්නේ කිව්වා. මම පටන් ගත්ත ගමන් පාණතිපාතා වේරමණී සික්ඛාපදං සමාධියම කියවට මම රෙකමන්ඩ් කරපු ස්වාමීන් වහන්සේට රසවිලි රැජ්ජයි. නමස්කාරයක් නෑ මොකක්වත් නෑ මම පටන් ගත්තේ පාණතිපාතයි. නතර නතර නතරෙන් කියලා මම කියනවා හිමීට ඔයා දැන් හයියෙන් කියන්නේ කියලා. මං ඊපස්සේ ගෙදර ගිහලා බත් කාලේ වුණාට පස්සේ ඔක්කොමලා බත් කන ගමන් අප්පච්චි තිරියා. මං කිව්වා මේ මට අද assembly එකේ සිල් දෙන්නේ කියලා කිව්වා. අප්පච්චි කිව්වා ඉතින් උඹට ළඟ තියෙන්න එපා ඇතින්. උඹට පහක්වත් නැතුව දැන් පහක් දෙන්නේ කොහොමද කියලා මම හිතුව ඇත්තට සිල් දෙන්න කියප එක ලොකු නම්බුවක් වෙන්නේ නැති කියලා. ඇත්තට සිල් දෙන්න ඉපාලක සිල් තියෙන්න එපායි. ඊට පස්සේ ගෝ අඩු ගානේ අට සිල් සමාදන් වෙච්ච එකට ඒක රකින්න කෙනාට පන්සිල් දෙන්න පුළුවන්. දස සිල් සමාදන් වෙච්ච කෙනාට අට සිල් දෙන්න පුළුවන් පන්සිල් දෙන්න පුළුවන්. සාමනීර දස සිල් සමාදන් වෙච්ච කෙනාට ඥාත දස සිල් දෙන්න පුළුවන්. උපසම්පදා වෙච්ච එකකට සාමනීරදා සීල දෙන්න පුළුවන්. එහෙමයි මේ සාසනේ තියෙන්නේ. නමුත් ඔය දෙන හුඟ කෙනෙක් වගකීමෙන් නෙවෙයි කරන්නේ. ඉතින් ඒක නිසා දැන් කොහොමද ප්‍රශ්නේ අහන්නේ? ආයෙසර ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් මම හැව්වේ මේ පොසත අටාංග සීලය හෝ දස සීලය සාමාන්‍ය මගෙම පුදුක්කක් තියෙනවා ස්වාමීන් වහන්සේ පොයේ දවසට හෝ මේ වගේ සීල් ගන්න කලින් දවසේ. දැන් අද නම් සීල් සමාදන් වෙන්නේ ඊයේ රාත්‍රියේදී වැඩ කටයුතු නිම වුණාට පස්සේ තනියම සිල් සමාදන් වීමේ පුරුද්දක් කියලා. ගෙදරදී වුණත් පොයි දවසට කලින් දවසේ ඉතින් මම අහන්නේ ස්වාමින් වහන්සේ අන්තර ගියාට පස්සේ ඉදාට පන්සල් යනවා විශේෂයෙන් පොයි දවසට නම් සමහර අටවක පොයි දවසට නම් ගෙදරින්ද ගම එහෙම සිල් සමාදන් වෙලා ඒ විදිහට ගත කරනවා. අර මම පන්සලට ගියාට පස්සේ ස්වාමින් වහන්සේ සිල් දෙනකොට මම සිල් සමාදන් වෙනවා. ඉතින් ඒකේ මම සිල් සමාදන් නොවුණත් අර සමාදන් වීමේ අඩුපාඩුවක් වෙනවද කියලා එකයි මම ඇහුවේ. නෑ ස්වාමීන් වහන්සේටමක් සීල් දෙද්දි Taman සීල් සමාදන් වෙන්න හදනවා නම් පැහැදිලිව ඒක ස්වාමීන් වහන්සේ කරන අභියෝගයක් වෙනවා. නෑ සම්ම සමා වෙන්න මම කලින් දවසේ රාත්‍රියේ සමාදන් වෙලානේ ඉන්නේ. එහෙමනම් ඉතින් ආයෙ සමාදන් වෙන්න අවශ්‍යතාවය නැහැ. අවශ්‍ය නැහැනේ කැඩිලා නෑ මගේ සීලය. මට සාතිකෝම පීඩිතයි. ඒකට සමන් සමාදන් වෙන්න ඕනෙත් නෑ. හාමුදුරුවන්ගෙන් ගන්න ඕනකමකුත් නෑනේ. එතන ප්‍රශ්නයක් මට නෑ. ඒක මට මට තේරෙන්නෙත් නෑ එතන ප්‍රශ්නය මොකද්ද තියෙන්නේ. එහෙම සමාදන් වෙන්නේ අඩුපාඩුවක් නෑ නේද ස්වාමීන් වහන්සේ. තමන්ම සමාදන් වුණා කියලා. දැන් අපි හොදලා තියෙන රෙද්දක් ආයේ සන්ලයිට් සබන්ටයක් ගාලා හේතුවට ඔක ප්‍රශ්නෙන්නේ නෑනේ. මම <laughs> සන්ලයිට් ගන්න ඕන කරන්නේ කුණු තියෙනවනන්නේ. ඉතින් ආයෙසරක් හේතුවට කමක් නැද්ද කියලා ඔය සන්ලයිට් කම්පැනි ආ කියයි මම එපා කියයි. සන්ලයිට් කම්පැනි කියව හොදපුරද උනත් හොදන්න සන්ලයිට් ටිකක් වැඩියෙන් ගාලා හොදන්නේ. මොකද බිස්නස් එක යනවනේ. මට තේරෙන තියෙන්නේ මේ හොදලා තියෙන රෙද්ද ආයෙ හොදන්න ඕනේ නෑ. නමුත් අධිකාර මාත්‍ය ටෙලිවිෂන් එකේ කතා කරලා කිව්වා මං කවදාවත් සිල් සමාදන් වෙන්නේ නැහැ මොකද මම තියෙන සිල්පද කැඩෙන්නේ නැහැ. ඒ නිසා නිතර නිතර සිල් සමාදන් වීම එන චාරිත්‍රයට කරලා තියෙන්නේ. ඒක මේ අවශ්‍යතාවයක් නැහැ. ජරා වෙලා නැත්තම් හොදන්න ඕන කමක් නැහැ. නමුත් අපිට විනේදී උගන්වනවා ඔය සිල්පද කැඩෙනවා කියන එක ඔය අත්තක් දරබර ගාලා කැඩෙනවා කියන එක නෙවෙයි චේතනාවකින් සිද්ධ වෙනවා. ඒ නිසා එවැනි චේතනා කෝටි ලක්ෂ වාරයක් දවසකට පහළ වෙනවා. එවැනි නරක චේතනාගේ වචනයක් කතා කරොත් ක්‍රියාවක් වුණොත් විචක්‍රමයි වෙන්නේ ඉඳ තියෙනවා. ඉතින් ඒක නිසා අපි සපේලා උත්තර දෙන්න බෑ මම සිල්පද කඩලා නැහැ කියලා. කඩලා නැති වෙන්න පුළුවන්. විචුන් වහන්සේලා තියෙනවා පඤ්ඤාති වජ්‍ය ලෝක වජ්‍ය කියලා බුදුරජාණන්සේ පනවපු යම් ශිලා ශික්ෂාපද තියෙනවා Taman දන්නසු ගැලෙනවා. ඉතින් ඒකට අපි කරන්නේ කවාවති දේශනා කරනවා. ඒ වගේ කටයුතු කරනවා. පව් සමාකිරීමක් වගේ එකක්. පව් සමාකිරීමක් නෙමෙයි. කෙසේ නමුත් ඒක තමන්ගේ චේතනාවත් එක්කයි බලන්න. මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් මම සිල්පද කැඩිලා නැද්ද කියලා චේතනාව බලන එක. දෙක හාමුදුරගෙනකින් ගන්නවද මම ගන්නවද කියන එක. මේක අවස්ථානුකූලව දැන් ওই යන තාලේ තමයි හොඳම ක්‍රමය. අවස්ථානුකූලව කරන මිසක මේක කරපන් කියලා කියන්නේ එච්චරම විශාරද දැනුමක් මට නැහැ. ස්වාමීනි සමාවෙන්න තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි පැය 15ක් වැඩිපුර ගිහිල්ලා තියෙන්නේ. තියෙනවනම් හෙට ලියලා දාන්න. මොකද අපිට ඔක්කොටම සක්මන් කරන්න තියෙන වෙලාව හෙට කොලයක් කරන්න ඕක ලියලා දාන්න. අපි ඒ නිසා මෙතනින් අපේ ප්‍රශ්න විචාරක පළවෙනි වැඩමුළුවේ සමාව නිපාප්ති සමාප්තිය සටහන් කරනවා. මෙතනින් අපි විනාඩි 45ක් විතර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා සක්මන් කරන්න. සක්මණේ පස්සේ අපි මෙතන සාමූහික භාවනාවකට පරියන්ක භාවනාවට රැස් වෙනවා. පිරිමි අයට කැමති නම් උඩ ශාලාවේ සක්මන සහ පරියන්කේ කරන්න පුළුවන් මෙහෙත් කරන්න පුළුවන් කාන්තාපක්ෂය සඳහා උඩ මේ විහාර මළුව තියෙනවා පල්ලෙහා කැලේ සක්මන් කරන්න ඉඩ තියෙනවා ඒක කරලා අපි තුන විතරකට ගෙඩිය ගහනවා ගොඩ ගන්නකොට නැවත මෙතෙන්ට රැස් වෙනවා පරියන්ක භාවනාව සඳහා මේ මතක් කිරීමත් එක්ක අපි පළවෙනි ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි